බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය අදත් අපි සුපුරුදු ලෙස අපේ නමෝ බුද්ධාය වැඩසටහන මාතෘකා කරගෙන තියෙන්නේ අපිට කාලීන සහ වැදගත් වන ධර්මයේ පිළිබඳ යම් යම් ගැටලු निराකරණය කර ගැනීමට උපදෙස් ලබා ගැනීමේ අවස්ථාවක් උදා කර ගැනීමයි. මම හිතන්නේ මේ වැඩසටහන තුළින් අපි බොහෝමයක් දේ දැනගත්ත දැනට වෙනකොටත් මේ පිළිබඳ තියෙන ගැටලු සාමාන්‍ය වශයෙන් සරල බසින් අපිට දැනගන්න අපිට උපදෙස් ලබා ගන්න මම හිතන්නේ අපි මහඟු පිනක් කරලා තියෙනවා අපිට මේ අවස්ථාව උදා කළේ ත්‍රිපත් ගුණානන්ද ස්වාමීන් වහන්සේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ සමග අපි කරන වැඩසටහන කීපය තුළම අපිට විවිධ ප්‍රශ්නයන් මතුවෙච්ච අවස්ථාවවලදී ඒවා निराකරණය කර ගැනීමට හැකියාව ලැබුණා. දැන් ගිය සතියේදී අපි වැඩියම කතා කරේ කතා බහට ලක් වූයේත් කොහොමද මේ ඥාන නැතුව විදර්ශනාව කරගත හැකිද? ඒසේ කරගන්නවා නම් එය පැහැදිලි කර තියෙන්නේ කොතනද? එවැනි දක් කරන්න පුළුවන්ද? සමාධියක් වඩවන්නේ නැතුව සහ මෙවැනි දේවල් පිළිබඳව අපිට එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන වැදගත්කම එම් වැඩසටහන තුලින් පිළිබිඹු වුණා. මනාව වැටි ගියා. මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලම සීල සමාධි ප්‍රඥා මේ මාතෘකාවල් මේ ශීර්ෂයන් යටතේ අපිට බලා ගන්න පුළුවන් වුණා සමාධිය මේ වෑයකිරීම වැනි දේවල් උත්සාහය තමයි විසින් කරන්න සහ සතිය පිළිබඳව. ඒ වගේම අපි දැක්කා කායනුපස්සනා, වේදනුපස්සනා, ධම්මානුපස්සනා වැනි දේ. යුගනද්ද භාවනාව ගැන අපි කතා කරා. එතනදී කොහොමද මේ සමාධිය සහ විදර්ශනාව එකතු කරගෙන ඉදිරියට යා හැකි අවස්ථාවක් කර ගැනීමත් විදර්ශනාවෙන් පටන් ගත්තත් සමාධියක් ඇති කරගැනීමත් සමාධියක් ඇති කරගත්ත විදර්ශනාවට යා හැකි බව මේ සියලු දේම මම හිතන්නේ අපිට වැඩ වැටහා ගන්න මම හිතන්නේ බොහොම පහසුවෙන් අපිට මේ ගිය සතියේ වැඩසටහන උපකාරී වුණා. ඉතින් මෙතන මේ අවස්ථාවත් ගිය සතියේ වැඩසටහන තුලින් අපිට අහන්න බැරි වෙච්ච ප්‍රශ්න කීපයක් තියෙනවා මේ වැඩසටහන ඒට උපයෝග කරගන්න ගමම්මත් මේ වැඩසටහන තුලින් උත් මම හිතන්නේ විශාල කාර්යභාරයක් මෙහෙවරක් සිදු වෙයි කියලා. මොකද මේ මමත්වයේ පිළිබඳව දැන් අද වෙනකොටත් මේ අපි දන්නවා පංච උපාදාන ස්කන්ධ පිළිබඳවත් තවදුරටත් පරි විග්‍රහයන් කීපයක් අපිට අප මේ ස්වාමීන් වහන්සේගෙන් නායක ස්වාමීන් වහන්සේගෙන් ලබා ගන්න ගුරුවරුකම් ටිකක් ලබා ගන්න මම හිතන්නේ මේ වැඩසටහන ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් අද වැඩිදුර යන්න ප්‍රථමව ස්වාමීන් වහන්සේගෙන් අවසර ඉල්ලා ස්වාමීන් වහන්සේ අවසර පටන් ගන්න. අද වැඩසටහනත් මේ මෙතනින් අපි ආරම්භ කරනවා. ඉතින් ස්වාමීන් වහන්සේ දැන් ගිය සතිය අපි මේ සත්පුරුෂයන් ගැන කතා කරා ස්වාමීන් වහන්සේ එහෙදි අවස්ථාවක් ලැබුණේ නැහැ මේක. තව පොඩ්ඩක් ඉදිරියට ගෙන යන්න කාලය හන්දා. ස්වාමීන් වහන්සේ එතන මතුවෙච්ච ප්‍රශ්නයක් තමයි මේ සත්පුරුෂයන් කියනකොට දැන් මෙතන දේවදත්ත තෙරුන් හිටියා. දැන් මේ දේවදත්තරුණුත් ඥානයක් වඩලා තිනවා. හැබැයි ඒත් සත්පුරුෂ භාවයක් එතන දකින්න ලැබුණේ නැහැ. ඉතින් මේ සත්පුරුෂයන් වීම සඳහා විපස්සනාවට නැතොත් විදර්ශනා ඥානය තමා තුල තිබිය යුතුද කියන්න යම් කිසි විදිහකට මෙතන ප්‍රශ්නයක් මතුවෙනවා ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ ගැන පොඩි අදහසක් අපිට දෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? නමෝ බුද්දාය. මේ මේ ප්‍රශ්නේ මම හිතන්නේ හරි වැදගත් ප්‍රශ්නයක්. දැන් දේවදත්ත ගැන අපි කල්පනා කිරීමේදී දැන් දේවදත්ත කියන නම තෙරුන් කියලා භාවිතා නොකිරීම ගැන ඒකේ ඒක අගෞරවයක් නෙමෙයි. දැන් අපි මම දැකලා තියෙනවා සමහර ස්වාමීන් වහන්සේලා පවා දේවදත්ත තෙරුන් වහන්සේ කියලා කියනවා. නමුත් පෙළ පෙළ දහමේ දේවදත්තෝ කියලා විතරයි විස්තර තියෙන්නේ. දැන් අනිත් අනිත් ස්වාමීන් වහන්සේලාගෙන තියෙන්නේ ආයස්මා මොග්ගල්ලානෝ ආයස්මා සාරිපුත්තු ආයස්මා මහා කස්සපෝ එහෙමයි තියෙන්නේ. මේකේ ආයස්මා කතාව නැහැ. දේවදත්තෝ. ඒ කියන්නේ දේවදත්ත කියලා විතරයි කියලා තියෙන්නේ. එතකොට මේ දේවදත්ත මුලදී සීල සම්පන්නව හිටියා. ඊට පස්සේ සමාධියක් දියුණු කරගත්තා. දැන් අපිට ඔහුගේ ක්‍රියාකාරීත්වය බලද්දි පේනවා හතරවෙනි ධානය දක්වා වඩලා තියෙනවා. එතකොට 이르දිවිද ඥානෙත් ලැබලා තියෙනවා. 이르දි ප්‍රාතිහාරය පාන්නත් පුළුවන්. ඉතින් මෙයාට දවසක් හිතුණා මේ අජාසත් කුමාරයාව පහදවා ගන්න. ඉතින් අජාසත් කුමාරයා ඉස්සරහට ගියා මේ කුඩා දරුවෙකුගේ කුමාරයෙකුගේ වේශයක් අරගෙන ඇඟේ නයි දාගෙන අදාසත් කුමා අදාසත් කුමාරයාගේ මේ ඔඩොක්කුවේ තමයි මම එකපාරට පහළ වුණේ. ඊට පස්සේ මම බය වුණා. ඊට පස්සේ මම ඉස්සරහට ඇවිල්ලා ඊට පස්සේ එතකොට ඇහුවා මේ අනේ උපහාන්සේ කවුද කියලා ඇහුවා වැඳගෙන මෙයා හොඳටම බය වෙලා මේ අදාසත් කුමාරයා. එයා මොකද දේවදත්ත දැක්ක මෙයා තමයි ඊළඟ රජ වෙන්නේ. මෙයාව අල්ලගත්තොත් වාසී කියලා. එහෙම. ඊට පස්සේ මේ දේවදත්ත යාගේ 이르දි බලෙන් ඒ කුමාර වේශය අතහැරලා දේවදත්තගේ වේශි ගත්තා. අනේ ස්වාමිනිය ඔබ වහන්සේද ආර්යයන් වහන්සේ කියලා ඉතින් වැඳ වැටුණා. ඔන්න එදා ඉඳලා බොහොම පැහැදිලා ආජාසත් කුමාරයා සම්පූර්ණයෙන්ම Tamanගේ ධනය, Tamanගේ යහ මේ Tamanගේ සේන ඔක්කොම මෙයාට උපස්ථාන පිණිස හේදෙව්වා. එතකොට දැන් මෙයාට මහා කීර්තියක් ආවා. දැන් මේ කීර්තිය ආවට දැන් මෙයාගේ හිතේ තියෙන්නේ වෙනත් අදහසක්. මෙයාට ඕනේ භාග්‍යතුන් වහන්සේ හා සමාන වෙන්නයි. එතකොට දවසක් මේ මෙයාගේ හිතේ සිතුවිල්ලක් ආවා මට භික්ෂු සංඝයාව පරිහරණය කරන්න ඕනේ. ඒ වෙනුවෙන් කරන තියෙන හොඳම දේ තමයි සංඝයාව දෙකඩ කරන එක. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ පිරිස දෙකඩ කළා තමන්ට පිරිසක් ගන්න ඕනේ කියලා මට සිතුවිල්ලක් ආවා. මේ සිතවිල්ල ආපු සැනින්ම අර කුසල් ලොක්කම නැතුව ගියා. ඒ කියන්නේ ධ්‍යාන බලය කියන්නේ කුසල් බලයක්. එතකොට 이르දිවිද ඥානය කියන්නේ කුසල් බලයක්. එතකොට මේ හිතක තමයි මේක ගොඩ නැගුණේ. එතකොට මේ හිතකම තමයි අර හානි කරන දේ ඉපද්දුවේ. සංඝ බේදී. එතකොට මේ ඒ සිතවිල්ල උපන් සැනින් අර ඔක්කොම නැතුව ගියා. ඒකට නීවරණයන් මතුවීමක් මතුවීමක් නේ. එතකොට නීවරණයට වඩා මේක භයානක එකක්. මේක ආනන්තරීය කර්මයකට උමනා කරන සංඛ්‍යා ભેද කියලා. ඔව් මූලික බීජේ. මේක නැති වුණා. නැති වෙච්ච ගමන් මේක දෙවිවරු දැක්කා. මෙයාට මේ හානිය වුණා කියලා. දැනගෙන මුගලන් මහරහතන් වහන්සේට දෙවිවරු ගිහින් කිව්වා ස්වාමීනි දේවදත්ත සංඝ ભેදේ කරන්න කල්පනා කරනවා කියලා. එතන මුගලන් මහරහතන් වහන්සේ වැඩි හොඳට භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහින් කිව්වා භාග්‍යතුන් වහන්සේ මට මෙහෙම දෙවියන්ගෙන් පණිවිඩයක් ආවා දේවදත්ත සංඝයාව බිඳින්න දැන් සැලැස්මක් තියෙනවා කියලා මමත් දේවදත්තගේ සිත පිරිසිදු බැලුවා බලද්දි මටත් පේනවා මෙයා මේ සිතුවිලි දැන් හිතනවා කියලා එතකොට බුදුරජාණන් වහන්සේ මේ මහා මොග්ගල්ලාණන් වහන්සේට පිළිතුරු දෙනවා මොග්ගල්ලාන ඕ වචනේ ආය කාටවත් කියන්න එපා කියලා. නිස්සබ්ද වෙන්න කිව්වා. ඔය හිස් පුද්ගලයාම ඕක ප්‍රකට කරයි කිව්වා. බලන්න මේ කොච්චර දුර පේනවද කියලා භාග්‍යවතුන් වහන්සේට. ඒ කියන්නේ බැරි වෙලාවත් මේක මුගලන් මහරහතන් වහන්සේ කටින් ඉස්සල වේලසෙන් හෙලි කරා නම් දේවදත්ත ඒක ආයුධයට ගන්නවා. මොකද මගේ හිතේ තිබිච්ච නැති එකක් මෙයා කිව්වා. ඒ නිසා මම බෙදනවා කියලා. එතකොට මුගල මහරහතන් මොකද අසත්පුරුෂයා අසත්පුරුෂයාමනේ. අසත්පුරුෂයා ධානය ලැබුවත් අසත්පුරුෂෙමයි. එතකොට එතකොට අසත්පුරුෂයෙක් ඉන්න පුළුවන් ධානයක් ලැබලා වුණා. ඔව් ධාන ධාන ලැබලත් ඉන්න පුළුවන්. හැබැයි අසත්පුරුෂයාට මාර්ගේ වඩන්න බෑ. අපි ඒක හොඳට තේරුම් ගන්න ඕන එකක්. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්න තියෙන්නේ සම්මාදිට්ඨියට පැමිණීමෙන්. අසත්පුරුෂයා කොච්චර විදර්ශනා වැඩුවත් සම්මාදිට්ඨියට යන්නේ සමාධි. ඒ අසත්පුරුෂයාගේ ගුණාංග මොනවද? දැන් අසත්පුරුෂයා හැමතිස්සෙම කරන්නේ තමන්ට ගෞරව ප්‍රධානම ලක්ෂණය තමයි කෙලෙහි ගුණ නැහැ. අසත්පුරුෂයාගේ ප්‍රධානම ලක්ෂණය කෙලෙහි ගුණ නැහැ. ඊළඟට ගුණ මකුයි. අනුන්ගේ ගුණේ නසන්නම කරුණු කියනවා. කිය කිය අනුන්ගේ ගුණේ නසනවා. තමාව හුවා දක්වනවා. මේක තමයි අසත්පුරුෂයාගේ ලක්ෂණ. දැන් දේවදත්ත කාලේට බොහොම වැදගත් වෙනවා. අද තියෙන ඉන්නේ ඉතින් බැරි වශයෙන් ඉතින් ඒ කාණ්ඩේ තමයි. එතකොට මේ මේ ලක්ෂණ පිහිටියට පස්සේ විදර්ශනා වඩන්න බෑ. මොකද හේතුව දැන් දේවදත්ත බණ කියලා තියෙන්නේ විදර්ශනාව පිණිස. දේවදත්ත බණ කියලා තියෙන්නේ අස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, මනස අනිත්‍යයි කිය කි වඩන්න කියලා. එතකොට දේවදත්ත බණ කියපු ආකාරයට සත්පුරුෂයන් පවා රැවටෙනවා දේවදත්තට. ඒ කියන්නේ දේවදත්ත දැන් ඉස්සල්ලාම කලේ සංඝ බේදය සඳහා දැන් කල්පනා කළානේ සංඝයා බෙදින්නේ කොහොමද කියලා. කල්පනා නෑ ඉස්සෙල්ලා කලේ සංඝයා පාලනය කරන්න භාග්‍යතුන් වහන්සේ ළඟට ගියා. ගිහිලා කිව්වා භාග්‍යතුන් වහන්සේ දැන් විශාල සංඝ පිරිසක් ඉන්නවා. ඒ නිසා දැන් භාග්‍යතුන් වහන්සේ සංඝයාගෙන් කොටසක් පාලනය කරන්න මට කොටසක් දෙන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා හිස්පුරුෂය මොකද්ද මේ අහන ප්‍රශ්නේ කියලා ඇහුවා. සාරිපුත්ත මොග්ගල්ලාන මහා කස්සපාදී ශ්‍රාවකයන්ටවත් මම සංඝයා පරිපාලනයේ බාර නොදී ධර්මයේම නායකත්වය දීලා තියෙද්දි මොකද්ද මේ අහන්නේ කියලා ඔකට කිපුණා. කිපිලා වෛරය බැඳගෙන ගිහිල්ලා හිටියේ. ඊට පස්සේ කල්පනා කළා මොකද්ද මේකට මම දැන් කරන පැලෑම? ප්ලෑන් එක මොකද්ද කියලා. කල්පනා කරගෙන කෝකාලිත එක්ක කතා කරගත්තා. හරි මේකට හොඳම වැඩේ තමයි මිනිස්සු පහදින්නේ යමකින්ද? ඒ පහදින කරුණ ටික මම සමාදන් වෙනවා. කියලා මෙයා ප්ලෑන් කළා කරුණු පහ. මම හිතුවා හරි මිනිස්සු පහදිනවා පින්ඩ පාතේම්ම වාසය කරනවා. එහෙනම් දිව්‍ය ඇතිතෙක් පින්ඩ පාතේ වාසය කරන්න ඕනේ. මිනිස්සු පහදිනවා වනාන්තරේ වාසය කරනවා. එහෙනම් වනාන්තරේ වාසය කරන්න ඕනේ. මිනිස්සු පහදිනවා ගස් යට ඉන්නවනම්. එහෙනම් මම ගස් යට ඉන්න ඕනේ. මිනිස්සු පහදිනවා තුන් සිවුරෙන් ඉන්නවනම්. එහෙනම් මම තුන් සිවුරෙන් ඉන්න ඕනේ. මිනිස්සු පහදිනවා එළවලුපති වළඳනවනම්. එහෙනම් මම එළවලුපති වළඳන්න ඕනේ. කියලා මේ මිනිස්සු පහදින කරුණ පහ ගත්තා. අරගෙන කෝකාලිකට කිව්වා මෙන්න මගේ සැලැස්ම මේක දීප ගමන් ශ්‍රමණ ගෞතම වෙනස්. දැන් ඒගොල්ලෝ එකතු වෙලා පුද්ගලිකව කතා කරන්නේ භාග්‍යතුන් වහන්සේ කියලාත් නෙමෙයි. ශ්‍රමණ ගෞතම වෙනස්. අර පිටස්තර මිනිස්සු කතා කරන විදිහට. චමන ගෞතම වෙනස මේක ප්‍රතික්ෂේප කරනවා. එතකොට අපිට තමයි කිව්වා මේකේ chance එක තියෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා කිව්වා ස්වාමිනේ භාග්‍යතුන් වහන්සේ මම මේ මට දැන් පේනවා මේ සංඝයා අතර පිරිසක් ඉන්නවා ටිකක් මේ පහසුකම් හොයාගෙන යනවා මේකෙන් මේ සංගරුවනේ මාර්ගයේ ප්‍රතිපදාව වැඩිම බාල වෙනවා මට මේකේ හරි දුකයි ආන්න අසත්පුරුෂයා ගිහිලඟ ලක්ෂණේ මායා අසත්පුරුෂයා තනිකරම හිතේ එකක් තියෙන්නේ කටින් එකක් කියන්නේ කරන්න එකක්. ලෝකෙට හැමතිස්සෙම පෙන්වන්නේ මං සුද්ධනා කියලා. මේක තමයි අසත්පුරුෂයාගේ ප්‍රධානම ලක්ෂණය. මායාව. ඒ නිසා අසත්පුරුෂයාව ඉක්මනට අසත්පුරුෂයා සමාජයේ මේ රවට්ටනවා සමාජයව. අර සමාජය කැමති දේ කරනවා. ඔව් සමාජය කැමති දේ කරනවා. සමාජයට ඉල්ලුම සපයන. ඉල්ලුමට සැපීම සපයන. ඒක අසත්පුරුෂයා ලේසියෙන් කරනවා. ඊළඟට අසත්පුරුෂයා හරිය කැමති නිකන් රඟපෑමට. ඒ කියන්නේ සමාජයට මොනවා හරි පෙන්නනවා. ඒ කියන්නේ මෙයා බොහොම සාධාරණයි. අවංක දැන් දේවදත්ත එහෙම එකක් පෙන්නුවේ. ඉතින් ගිහිල්ලා කිව්වා භාගතුනස මට හරි සංවේගයක් කිව්වා මේ සංඥා ගැන. මට මේ මට පේනකොට මේක වේගවත් යන්න පුළුවන් කිව්වා. භාගතුනස සංඥාට පවරන්න කිව්වා. දිව්‍ය ඇතිතෙක් සංඥා මේ පින්ඩපාතේ වාසය කළ යුතුයි. රුක්ෂ මූලික වාසය කළ යුතුයි. ආරණ්‍ය වාසිකව සිටිය යුතුයි. තුන් සිවුරෙන් වාසය කළ යුතුයි එළවලු බතී පමණක් ආහාරයට ගත යුතුයි. බුදුරජාණන් වහන්සේ වදලා නැහැ දිව්‍යතිතෙක් පින්න පාතින් වාසය කළුත් නැහැ ගෘහපති දානේ වළඳන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ කිව්වා. දිව්‍යතිතෙක් වනාන්තරයේ වාසය කළුත් නැහැ ග්‍රාමාන්ත සේනාසනෙන්හි වාසය කළාට කමක් නැහැ කිව්වා. දිව්‍යතිතෙක් රුක්ෂ මූලිකම ඉන්න ඕනේ නැහැ කුටියක හිටියට කමක් නැහැ කිව්වා. දිව්‍යතිතෙක් තුන් සිවුරෙන් ඉන්න ඕනේ නැහැ ගෘහපති චීවර පිළිගත්තට කමක් නැහැ කිව්වා. දිව්‍යතිතෙක් කෙළොලිපති වළඳන්න ඕනේ නැහැ කිව්වා. කැමති දෙයක් වළඳනට කමක් නැහැ කිව්වා. ඒතර සාමාන්‍යයෙන් එතනට මම ඇතුළත් කර ස්වාමීන් දැන් සමහර දැන් මේ මේ මේ මාතෘකාව පිළිබඳව ගත්තොත් එහෙම දැන් අපි කතා කරන්න යන්නේ මේ උපාදානස්කන්ධ පංච උපාදානස්කන්ධය හන්ද දැන් එවැනි දෙයක් සිදුවීමෙන් අපි මේක වැලකීමක් හෝ කිරීමක් කියන එකෙන් ඇත්තටම මෙතන මේ මමත්වයක් නේ මම කරන්නේ නැහැ කියන මමත්වයක් ගැඹුරට මම බලලා තියෙනවා පරාමාස කියලා සීලබ්බත පරාමාසයක පිහිටන් නැතුව ඒ මාතෘකාවල් එකක්වත් තමා තමාව ඉස්මතු කරගෙන නැතුව ගන්න බෑ එතකොට එතන සක්කාය දිට්ඨියක් තියෙනවා. සක්කාය දිට්ඨිය නැතුව ඊළඟ එක තමයි ඒක ආපු ගමන් අනිත් එක්කෙනාව පහත් කරනවාමයි. දැන් ඊළොලපති කණෙක් කෙනා මස්මාළු කණෙක් කෙනා දකින්නේ මහා දරුණු වැඩක් කරනවා කියලා. පහත් කරනවාමයි. හැබැයි ඒකට ආහාරය කියන්නේ තමාගේ ආහාර ජීවිතය පිණිස විතරයි කියන එක විමුක්ති මාර්ගයක් නෙමෙයි දැන් දැන් අපි ගත්තොත් බුදුරජාන් වහන්සේ දානි වළඳන්න කියලා තියෙන්නේ පරිසංකායෝනිසෝ පිණ්ඩපාතම් පටිසේවන මේ නුවණින් විමසා මම මේ ආහාරයේ වළඳමි නේව දවාය නමදාය නමණ්ඩනාය නවිභූෂණ මෙහෙම තියෙන්නේ දවයේ පිණිස මාදේ පිණිස අලංකාර පිණිස ඇඟපත සරසා ගන්න වැඩිතම් පුරව ගන්න නෙමෙයි යාව දේවි මස්ස කායසිරිතේ මේකයි පවත්වන්න යාපනය මේ මේකයි යපෙන්න විහිංසූපරතියම් වෙහෙස නැති කරන්න. ඊළඟට භ්‍රමචර්ය අනුග්‍රහය මේ බඹසරට අනුග්‍රහ කරගන්න. අලුත් බඩගිනි වේදනා ඇති නොවීම පිණිස, පරණ බඩගිනි වේදනා නැසීම පිණිස ජීවිත යාත්‍රා පහසුවෙන් ගෙනෙන්න මෙච්චරයි ඉලක්කය. ආහාරවල මාර්ග ප්‍රතිපදාවක් නැහැ. මොකද ඒකේ ආහාර හැටියට ගන්නකොට කැබලිකාර ආහාර කියන එක දැන් මේ කැබලිකාර ආහාරනේ මේ කියන්නේ. කැබලිකාර ආහාර කියන්නේ. ඉතින් ඒ නිසා දැන් මේක දේවදත්ත ඉදිරිපත් කරපු ගමන් දැන් බෑ කිව්වා. භාග්‍යතුන් වහන්සේ. එතකොට අලුත මහාන වෙච්ච සංඝයා 500 නමක් හිටියා. එතකොට මේ දේවදත්ත මේ සංඝයා ඉදිරියට ගිහලා කිව්වා ඕම් බලන්න කිව්වා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දැන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නිසා නොමග ගිහින් කිව්වා. දැන් මේ ශාස්ත්‍රඥ වහන්සේට කියන්නේ මේ. ඒ නිසා මම මේ මේව සමාදන් වෙලා ඉන්නවා. එතකොට දේවදත්ත වෙජිටේරියන් කෙනෙක්. මම මේව සමාදන් වෙලා ඉන්නවා. මම කෙටි මාර්ගය දන්නවා. ඒ නිසා මං ගාවට එන්න කිව්වා. මේ පෙන්වන්නම් මම මාර්ගය කිව්වා. අනේ අර 500 නමම කැමති වුණා. එතකොට දැන් බලන්න මායාව කොහොමද කියලා. එතකොට දැන් කාටද විරුද්ධව කතා කරන්නේ භාග්‍යතුන් වහන්සේට. කතා කළා කිව්වා මෙහෙමයි මම මේ මාර්ගය කියලා මෙයා ගයා ශීර්ෂයට එක්කන් ගියා. එතකොට භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ රජගහනුවර. එතකොට ගයා ශීර්ෂයට එක්කන් ගිහිල්ලා දැන් ඇස අනිත්‍යයි කන අනිත්‍යයි ධම්මිතේ දත්ත හොඳට දේශනාව දෙනවා අනිත්‍ය ප්‍රතිසංයුක්ත. තිබුණට හිතේ තියෙන්නේ දෙන්නම් ශ්‍රමණ ගෞතම වහන්සේට දෙන්නම් සංඝයා කඩන්නම් බිඳින්න මේක තමයි හිතේ තියෙන්නේ. කටින් ඒක කරක කියනවා. එතකොට දැන් අර සංගරුවන අනේ මුකුත් දන්නේ පැදගෙන අහගෙන ඉන්නවා දැන්. එතකොට බුදුරජාණන් වහන්සේ කතා කළා සාරිපුත්තු මොග්ගල්ලාන රහතන් වහන්සේලාට. කතා කළා කිව්වා සාරිපුත්තු මොග්ගල්ලාන ඇයි බලන් ඉන්නේ? අර 500 නම විපතටපත් වෙන්න ඉස්සෙල්ලා ඉක්මනට එක්කන් ඉන්න. මොකද්ද විපත? ඒ 500 නමම භාග්‍යවතුන් වහන්සේට එරෙහිව මේගොල්ලෝ පොළඹවනවා. දැන් දේවදත්ත හිමින් හිමින් ඒ යාගේ අදහස චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේට විරුද්ධව පිරිසක් හදන එක. ඒ අදහසින් දැන් මේ කරන්නේ. නමුත් අර 500නම ගිහිලා තින්න අවංකව. ඊට පස්සේ දැන් ඔන්න සාරිපුත්තු මොග්ගලන් රහතන් වහන්සේලා පිටත් වුණා. ගයා ශීර්ෂි දැන් ඔන්න ඈත වඩිනවා. ඒතකොට දේවදත්ත කියනවා දැන් මහණෙනි කියලා කතා කරන්නේ. භාග්‍යතුන් වහන්සේ විදියටම වික්කවේ ඔව් මහණෙනි ආම් බලන්න කිව්වා. මේ ශ්‍රමණ ගෞතමයන්ගේ ආග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමක් ඕන් දැක්කද කියලා මම කියපු දෙයි. ඔන්න හරි ධර්ම හොයාගෙන මහ ළඟට එනවා කිව්වා. කියලා ආපහු මං කිව්වා ආහා වඩින්න වඩින්න මහණෙනි ආ සාරිපුත්ත මෙතනින් වඩින්නක දකුණු පැත්තින් මොග්ගල්ලාන දැන් සම්පූර්ණ අරකම මේ අනුගමනය කරනවා ඉමිටේට් කරනවා දැන්. එතන තේරුණා මේ අසනීපි මොකද්ද කියලා. <laughs> අසනීපයක් මේ තිබිලා තියෙන්නේ. ඊට පස්සේ කිව්වා මේ දැන් ඇතැම් අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ මේ වගේ ධර්ම දේශනාවලට ගියාම දැන් දීර්ඝව කරුණ දේශනා කරනවා. මොකද බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවෙන්ම ධර්ම දේශනාව තුලින්ම අර පංච නීවරණ යටපත් කරනවා. ඒක මහ විස්මිත වැඩන්නේ. එතකොට අර භික්ෂුන් වහන්සේලාගේ පංච නීවරණ යටපත් වෙලා සිත ප්‍රබෝධමත් වෙලා සිත උද්‍යෝගයටපත් වෙලා ඒකාග්‍ර වෙනවා චතුරාර්ය සත්‍යයට සුදුසු විදිහට. දේශනාවෙන්ම කරනවා. එතකොට මෙහෙම කරගෙන යද්දී සමහර අවස්ථාවලදී භාගතුන් වහන්සේට මහන්සි හිතෙනවා. වෙහෙස ඇති වෙනවා. ඇති වෙනට කියනවා මේ එහෙනම් සාරිපුත්ත මොග්ගල්ලාන මේ ධර්ම දේශනාව දිගටම කරගෙන යන්න මං ටිකක් හාන්සි වෙනම් කියලා උන්වහන්සේ පැත්තකින් හාන්සි වෙලා අර දේශනාවට සවන් දීගෙන ඉන්නවා. දේවදත්ත මේකම අනුගමනය කළා. දේවදත්ත කියනවා සාරිපුත්ත මොග්ගල්ලාන එහෙනම් උණු සංඝයාට කරගෙන යන්න මගේ මේ පිට ටිකක් රිදෙනවා. අරකම කරනවා දැන්. ටිකක් රිදෙනවා කියලා දැන් මෙයාත් හාන්සි වුණා. සුටුස් ගාලා සාමාන්‍යයෙන් කතා කරන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. සුටුස් ගාලා නිින්ද ගියා. ඒ නීවරණ ගොඩ. ඒ මොකක්වත් නැහැ දැන්. ඊට පස්සේ මුගලන් මහරහත් සාරිපුත්තු මහරහතන් වහන්සේ ධර්ම දේශනා පටන් ගත්තා. මුගලන් මහරහතන් වහන්සේ 이르දි බලෙන් ඒක විසුවලයිස් කරලා මවල පෙන්නනවා. 500 නමම සෝවාන් ඵලයටපත් වුණා. පත් වුණා කියලා දැනගත්තා. දැන් මුකුත් කළේ නැහැ. කිව්වා දැන් අපේ වැඩේ අපි කළා. මෙන්න ඇත්ත තේරුම් ගන්න අපි යනවා. අර 509ට අඳ ගැහුවේ නැහැ. ඊට පස්සේ මේ 509ම භික්ෂුන් වහන්සේලා කිව්වා ස්වාමීනි අපිට දැන් තේරෙනවා හරි වැරද්ද අපිත් එන්නම් කියලා 509මත් උන්වහන්සේම පිටත් වුණා. එතකොට දේවදත්ත දැන් නිදි තාම ගොරෝ ගොරෝ නිදි. එතකොට කෝකාලික ඇවිල්ලා පපුවට ඇන්න. ඇන්න කිව්වා ආන් මහලුකුවට කියාගෙන ගියා වුණ ගෙන්නගෙන දෙපැත්තෙන් තියාගත්තා. ආන් අරන් ගියා කියලා. ඉවිල්ලම නැගිට්ට උණුලේ වමන ගියා. මොකද්ද මේ උනේ? බුදුරජාන් වහන්සේ දේශනා කළා දැන් දේවදත්තට ලාභ සත්කාර ඔක්කොම යනවා දැන්. අජාසත සම්පූර්ණ සපෝට් කරන දේවදත්තටනේ. එතකොට වික්ෂුණාන්තලිකෝ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දේවදත්තට කරත්ත 500ක බත් මාය වෑංජන අරන් යනවා. ඒතර කරත්ත 500ක අරන් යනවා නම් එයාට ඇත්ත එක කොච්චර පිරිසක් ඉන්නේ නැද්දනේ. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා මේ මහණෙනි කෙහෙල් ගහේ කැන හටගන්නේ කෙහෙල් කැන හටගන්නේ ගහේ ආවිස ඉවර වුණාම කිව්වා. ඒ කෙහෙල් කැන හටගත්ත ගමන් ගහේ පැවැත්ම ඉවරයි කිව්වෙතනේ. ඒ වගේ කිව්වා මේ දේවදත්තල මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මේකට මත් කියලා කිව්වා මේ මෝඩ පුද්ගලයා මේක කළේ. ලාභ සත් ප්‍රධානත්වයට ආස කළා. පිළිගැනීමට ආස කළා. සත්කාර සම්මාන හොය හොය මේ විපත කරගත්තේ. ඒ අනිත් එක බුද්ධ දේශනාව තියෙනවා මේ සත්පුරුෂයාගේ ලක්ෂණයක් කියලා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අතාරින්න පුළුවන්. අතාරින්න අසත්පුරුෂයෙක්. නෑ සත්පුරුෂයා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අතාරිනවා. අතාරිනවා. අරගෙන තියෙන කාපුරුෂේ දුප්පජහ මේ අසත්පුරුෂයාට ඒක අතාරින්න බෑ කියලා. ඒක ඇලිලා ඉන්නවා. ඇලිලා ඉන්නවා. ඒකෝර ලාභ සත්කාර වලට ඇලි ගැලි වෙලි වාසය කරනවා අසත්පුරුෂයා. මායා සහිතව වාසය කරනවා අසත්පුරුෂයා. කෘතගුණ රහිතව වාසය කරනවා අසත්පුරුෂයා. සක්කාය දිට්ඨිය තුල බැසගෙන වාසය කරනවා අසත්පුරුෂයා. තමාවම උසස් කරගෙන වාසය කරනවා සත්පුරුෂයා. ඒතර අර ඔක්කොම තියෙනවා. ඒතර සුවන් ඵලයට යන්න විදියක් බෑ යන්න බෑ. සීලබ්බත පරාමාස සක්කායදිට්ඨිය ඔක්කොම තියෙනවා. දැන් දැන් දේවදත්ත ඉතින් හරියට මහා ත්‍රිපිටක ධාරි වගේ බණක් කිව්වා. ඥානවලටත් ගියා. ධානවලටත් ගියා. නමුත් අන්තිමට ඔක්කොම පිරිහිලා පිරිහිලා සියලු දේ පිරිහිලා ගියා. යාගේ ජීවිතය අවසන් කාලේ වෙද්දී. එතකොට අපිට මේකෙන් හරිය පැහැදිලි සත්පුරුෂෙක් වෙන්න සත්පුරුෂෙකුට උමනා කරන දේවල් අපි සමාදන් වෙන්න ඕනේ. සමාදන් වෙලා දැන් අපිට සත්පුරුෂයෙකුට තියෙන වටිනා දෙයක් තමයි ඉවසීම. සත්පුරුෂයෙකුට වටිනා දෙයක් තමයි කෙලෙහි ගුණ දන්නා බව, දක්නා බව. සත්පුරුෂයෙකුට තියෙන වටිනා දෙයක් තමයි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අතහැරීම. සත්පුරුෂයෙකුට තියෙන වටිනා දෙයක් තමයි මේ ත්‍රිලක්ෂණයේ නුවණින් මෙනෙහි කිරීම. මේ සම්මාදිටියට පැමිණීම මේ ඔක්කොම සත්පුරුෂයාට ලැබෙන දුර්ලභ ලාභයක්. එතකොට සත්පුරුෂයා මේ ලාභය ගන්න තමයි කල්පනා කරන්න ඕනි. අනිත්‍ය ඔක්කොම අතාරින්න ඕනි. දැන් අපි ගත්තොත් දැන් බලන්න සත්පුරුෂයන්ගේ ගති දැන් අපි දන්න උරුවෙල කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප. එතකොට උරුවෙල කාශ්‍යප මොළේදී ඉඳලා හිටියේ මේ ලොකු මාන්නකින් හිටියා. දැන් බුදුරජාණන් වහන්සේ 이르දි ප්‍රාතිහාර්ය පානවා එක එක විදියට. දැන් සිය ගාණක් 이르දි ප්‍රාතිහාර්ය පානවා. එතකොට හිතනවා මේ ශ්‍රමණ මහා ශ්‍රමණයන් වහන්සේ හරි 이르දිමත්. හරි 이르දිමත්. නමුත් මම වගේ රහතෙක් නෙවෙයි. මම තරම් මම වගේ රහත් වෙලා නැහැ කියලා දෘෂ්ටියක හිටියා. හැබැයි සත්පුරුෂයෙක්. සත්පුරුෂයෙක් කොහොමද දැන් මේ ඉර්ධිපාතයාර පහනවා පහනවා හරියන්නේ බුදුරජාන් වහන්සේ දවසක් කෙලීම කිව්වා කාශ්‍යප ඔබ රහත් කෙනෙක් නෙමෙයි. ඔබ රහත්මක දන්න කෙනෙකුත් නෙමෙයි. කියපු ගමන් දැන් වෙන කෙනෙක් නම් බැන්නා කියලා ඔන්න ආයි ආයි පටන් ගන්නවනේ. සමන ගෞතමයන්ට මම නවාතයන් දුන්නා, ඉන්න දුන්නා, ඔක්කොමත් දුන්නා. ඔන්න මටත් බයිනවා මේ රහත් නැtei කියලා කියලා. අසත්පුරුෂයා නම් අසත්පුරුෂයා අවවාදයට කැමති නෑනේ. සත්පුරුෂයා අවවාදයට කැමති කිව්වා විතරයි. වැඳ වැටුණා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට සමාවන සීක්වා. මට යරහත් මාර්ගේ පෙන්වා දෙන සීක්වා කිව්වා. ආන සත්පුරුෂයා. එහෙනම් සත්පුරුෂයාගේ එක ලක්ෂණයක් තමයි නිහතමානී. මොකද අර දේවදත්ත කොහොම කරා ගියේ මාන්නෙත් එක්ක. කොච්චර මාන්නේද කියන්නේ මේ දේවදත්තගේ මේ ගැටේටම අහුවෙලා හිටියා ඒකටම සෙට් වෙලා හිටියා ජාඩියට මෝඩිය වගේ කෝකාලික කියලා තාපය කුද්දලි. ඒතර කෝකාලිකත් ඔය මේ සාරිපුත්ත මහරහතන් වහන්සේට මොග්ගල්ලාන මහරහතන් වහන්සේට අනන්ත අප්‍රමාණ නිඳා පහස කරලා ගරහලා කරහලා මේක විපාක හැටියට මේ අග පුරාම හටගත්ත gedī වසූරිය හටගත්තා. හටගෙන මෙයා ගෙඩි ලොකු වෙලා දැන් ඉතින් මරණසන්නයි. එතකොට තුදු කියලා බ්‍රහ්ම රාජයෙක් හිටියා මෙයාගේ කලින් ඥාතිවරේ. මිත්‍රේ. මෙයා බ්‍රහ්ම ලෝකේ ඉඳලා අනුකම්පා කළා මේ මේ පුද්ගලයා මේ බුද්ධ ශාසනයේ තියෙනලා හිත පහදන්න ඕන කියලා පෙනී හිටලා කිව්වා මම මේ ඔබ වහන්සේට කියන්නේ ඔබ වහන්සේ මේ මෝඩකම් කරන්න එපා. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ගැන හිත පහදලා ගන්න කිව්වා. එතකොට ඇහුවා කවුද තමුසේ කියලා ඇහුවා දැන් මෙයා. ඒක මම මේ තුදුව කියලා බ්‍රහ්මරාජ මේ ආවේ. එතකොට මේ කෝකාලික දැන් මරණාසන්න වෙලා. කියනවා තමස කරපු වැඩේ බරපතලකම් බලන්න. බ්‍රහ්ම ලෝකෙට ගියා නම් පාඩුවේ හිට වෙලා ඉන්න එපා එතකොට බලන්න අවවාදේ නුරුස්සන. අවවාදයට හික්මෙන්නේ නැහැ. අසත්පුරුෂයා. අසත්පුරුෂයා සත්‍ය පෙනිපෙනී දෘෂ්ටි ගන්නවා. සත්‍ය පෙනිපෙනී වාදේ ගන්නවා. සත්‍ය පෙනිපෙනී තමාගේ මතය ගන්නවා. ඒක අසත්පුරුෂ ලක්ෂණයි. ඉතින් ඒකයි මම කිව්වේ දා මේ භාවනාවෙන් නෙමෙයි සත්පුරුෂෙක් වෙන්නේ. සත්පුරුෂෙක් වෙන්න ගොඩාක් උපකාරී වෙන්නේ මේ සත්පුරුෂ ධර්මය ඉගෙන ගැනීමෙන්. සත්පුරුෂ ධර්ම ඉගෙනගෙන සත්පුරුෂෙක් බවට පත් වෙන ගතිගුණ පුරුදු පුහුණු කිරීමෙන්. එතකොට මේ පුරුදු පුහුණු කරගත්තොත් මේකෙන් අපිට සෑහෙන්න ගොඩ යන්න පුළුවන්කම තියෙනවා. නැත්තම් කෙනෙක් රැවටෙන්න පුළුවන් පොඩ්ඩක් සමාධියක් ආවහම සීලේක කාලයක් පිටලා ඉන්නකොට ඒ පමණකින් එයා සත්පුරුෂෙක් වෙනවා කියලා. ඒ සත්පුරුෂෙක් වෙන්න අර විදියට සත්පුරුෂ ලක්ෂණ ඇති කරගන්න ඕනේ. ඒ සත්පුරුෂ ලක්ෂණ ඇති කරගන්න මම කියක නිහතමානීකම, ඉවසීම, ඊළඟට ගුණගරුක භාවය, කෘතගුණ Tamanට කරපු උපකාර සිහි කිරීම මේ ඔක්කොම තියෙනවා සත්පුරුෂයාට. අසත්පුරුෂයාට මේ කිසිම දෙයක් නැහැ. එතකොට දැන් බලන්න දැන් බුදුරජාණන් වහන්සේගේ කරුණාව මේ අසත්පුරුෂයි කියලා දේවදත්ත කොලකාලි කලාගෙන දැන දැන මහාන කළානේ. දැන දැන මහාන කළා. මේ අසත්පුරුසයි මෙයා ශාසනය විනාශ කරනවා, සංඝයා බේද කරනවා, ගල් පෙරලනවා මේ ඔක්කොම දන්නවනේ. දැන දැන තමයි මේක වුනේ. උන්වහන්සේ දන්නවා මේ අවසාන මොහොතේ මෙයා හිත පහදවා ගන්නවා කියලා. අවසාන මොහොතේ හිත පහදවා ගත්තනේ. ඔක්කොම සිද්ධි වෙලා ඉවරයි. නමුත් පොළවේ ගිලින් ඉස්සර වෙලා බුද්ධං සරණං ගච්ඡාමි කියාගෙනයි පොළවේ ගිලුනේ. එතකොට ඒක ඒ පැහැදිල්ලට තමයි යාට අනාගතේ යම්කිසි පිළිසරණක් තියෙන්නේ. ඔව් දැන් මේ විද්‍යාවට යොදුන් 100ක ආත්මයක් තියෙනවා කියන්නේ යොදුන් 100 කියලා කියන්නේ යොදුනක් කියන්නේ 70ක්ම 7ක්. එතකොට 70ක්ම 700ක් විශාලයි යාගේ ශරීරයේ නිරේ තියෙන. එතකොට කල්පයක් පැහෙන්න ඕනේ. කල්පෙකින් කියන්න බෑ කල්පක දැන් මේ මහා භද්‍ර කල්ප ඉවර වෙන්න බෑ. ඒ කියන්නේ මේ වයස අඩු වෙලා අඩු වෙලා ගිහිලා මිනිස් අවුරුදු 80000 දී මේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන ඊට පස්සේ ඒකත් ඉවර වෙලා මේ මහා භද්‍ර කල්පේ නැති වුණාට පස්සේ තමයි කල්ප ඉවර වෙන්නේ. එතන බලන්න කොච්චර කාලයක් මේ විපාක විඳින්න සිද්ධ වෙනවද? මේ නිසා මම හිතන්නේ මේ වැඩසටහනට සවන් දෙන්න පින්වත් අපි හැමෝම කල්පනා කරන්න ඕනේ. අසත්පුරුෂයෙකුගේ ගති ලක්ෂණයක් අපි තුල ඇතිවෙන්න නොදී අපි බැහැර කරන්න ඕනේ. ඒ ගති ලක්ෂණ අපි එනකොටම හඳුනා ගන්න ඕනේ මේක සත්පුරුෂයෙකුගේ ස්වභාවයක් නෙමෙයි. මේක සත්පුරුෂයෙක් ගතියක් නෙමෙයි මේක අපිට දුරු කළ යුතුයි කියලා. මොකද දැන් අර හිතවත්කම් යාලුකම් ඉස්මතු කරගත්තාම අසත්පුරුෂයාට ග්‍රහණය වෙනවා. යාළුකම නිසා හු වෙනවනේ. යාළුකම. හිතවත්කම නිසා හු වෙනවනේ. අපි බලන්න ඕනේ ඒක නෙමෙයි. සත්පුරුෂ අසත්පුරුෂ ભેද විතරයි. ඒක විතරයි. සෝනන්ස අන්න එතනටම තමයි දැන් මම පොඩ්ඩක් ආවොත් මෙහාට දැන් අර අපි පංචස්කන්ධය ගැන කතා කරනකොට මේ බාහ්‍ය. උපාසක ගැන ගන්නකොටත් ඔන්න ඔය වගේ පාටම ඇලීම ගැලීම වෙලීම එතනින් නැවතුණා. මේක ගත ගොම්. මේ මේ හා සමානව කියන ස්වාමීන් වහන්සේ මේ ජජග්ග සූත්‍රය සහ චක්ක. ඔව්. දජග්ග නෙවෙයි දජග්ග නේ මේක. චක්ක. සූත්‍රය සහ ඊට පස්සේ සංගණ සූත්‍රයයි මේ අත්ත අත්ත සූත්‍ර අත්ත දීප අත්ත දීප අත්තදීප සූත්‍රය. දීප සූත්‍රය අන්න ඒ සූත්‍ර තුනේම එක ලක්ෂයන් පිහිටවලා තියෙන කියලා. මේ ඉතින් මේ බාහ්‍ය දැන් මෙතනට මම ගත්තත් ඔය සත්පුරුෂ කෙනෙකු වෙන්න නම් දැන් මේව ඔක්කොම අතරින් එපා එක විදිහකට මේ තියෙන ආයතනයන් වලින් තියෙන සම්බන්ධතාවය ඇලීම වෙලීම ඔක්කොම ඊටත් එහා ගිහිල්ලා මේක. අන්න ඒ පිළිබඳව සුවයනාසයට පොඩ්ඩක් දැන් බලන්න මේ බාහ්‍යගේ විස්තරය ගමු. බාහ්‍යගේ විස්තරේ සතුට සංවේගයේ දෙකම මිශ්‍රයි. ඒ කියන්නේ බාහ්‍ය කියලා කියන්නේ බාහ්‍යකේ රටක නමක්. එතකොට මේ රටේ හිටපු තරුණෙක් ව්‍යාපාර පිණිස නැවුනගලා බිස්නස් වලට යනවා. දැන් එහෙම ගිහින් දැන් මෙයාට මෙයා මෙහෙම මේ ඒ ආත්මයේ හිටියට කලින් ආත්මේ මේ මහා මේ කියන්නේ කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ කාලේ පැවිදි වෙලා හිටපු කෙනෙක්. කාශ්‍යප බුදුරජාන් වහන්සේ කාලේ භික්ෂුන් හත් භික්ෂුන් වහන්සේලා හත් නමක් හොඳට මේ ගුණධර්ම පුරුදු කරගෙන ගිහිල්ලා උන්වහන්සේලා කතා වුණා දැන් මේ ශාසනය වේගෙන් පරිහානියටපත් වෙලා තියෙන්නේ අපි ඉක්මනට මේ ධර්ම මාර්ගේ පුරුදු කරගෙන යන් කියලා. කියලා මේ හත්නම මොකද කළේ? ගල් කන්දක් උඩට නැග්ගා. භාගයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තිබිච්ච ස්වර්ණ චෛත්‍ය වන්දනා කළා. ගස් මේ ගල් කන්දක් උඩට නැග්ගා. නැග්ගේ ඉනිමම් බැඳ බැඳ. හත්නම ගොඩ වෙලා ඉනිමග තල්ලු කළා. දැන් ඔන්න හත්නම භාවනා කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ මාර්ගඵලයක් ලබනකන් මාර්ගඵලයක් ලබනකන් අපි ජීවිතේ පරිත්‍යාගයෙන් කරනවා කියලා. එතකොට මේකේ එක නමක් අරහත්ත්වයටපත් වුණා. පත් වෙනකොට මිරිදි බල ලැබුණා. ඉතින් ඊට පස්සේ උන්වහන්සේ ප්‍රකාශ කළා ඊතුරු හය නමට උවහන්සේලාට මම ඉරිදීන් දාන ගෙනලා දෙන්නම්. දාහනේ වළඳලා මේක කරගෙන යන්න කියලා. එතකොට ඒ හය නම විරුද්ධ වුණා නෑ නෑ අපි තීරණය ගත්තානේ. නොකනුපි මේක කරගෙන යනවා කියලා. හරි. දැන් දෙවෙනි දෙවෙනි දවසේ තව නමක් අනාගාමී වුණා. උන්වහන්සේට තීරදි ලැබුණා. ඊට පස්සේ කිව්වා උන්වහන්සේත් අර කතාවම කිව්වා. අර ඉතුරු පස්තම කිව්වා නෑ අපි මේක මේ විදිහටම කරගෙන යනවා කියලා. අර පස්තමට මාර්ගඵල ලැබුණේ නෑ. හැබැයි සමතේ විදර්ශනා වඩන්න මහන්සි ගන්නවා. එතකොට සීල සමාධි ප්‍රඥා වඩන්න මහන්සි ගන්න මහන්සි ගැනීම කලේ ජීවිත පරිත්‍යාගය. ඔන්න දැන් මාර්ගඵල නොලබා සත්පුරුෂයන් හැටියට හිටපු පස්තම අපවත් වුණා. කෙලින්ම උපන්න ගිහිල්ලා දිව්‍ය ලෝකෙ. දිව්‍ය ලෝකෙ ඉපදිලා දැන් ඔන්න බුදුරජාණන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ පිනට ගාන්ට ඇවිල්ලා උපදිනවා. ඒක නමක් තමයි ඒක එක්කෙනෙක් කුමාර කස්සප මහරහතන් වහන්සේ. ඒක නමක් දබමල්ල පුත්‍ර මහරහතන් වහන්සේ. ඒක නමක් සබිය පරිබ්‍රාජක. එතකොට ඒක නමක් මේ බාහිය. තව එක්කෙනෙක් සම්තති අමාත්‍ය. එතකොට දැන් බාහිය තව ආත්මික. දැන් බලන්න මේ සසරේ භයානකකම තව ආත්මික වැඩි. වැද්දෙක් වෙලා දැන් මෙයා මොකද කළේ දැන් පසේ බුදුරජාණන් වහන්සේ නමකට සිවුරක් හම්බ වෙලා දැන් මේ සිවුර ගන්න ආසාවෙ උන්වහන්සේට විද්දා උන්වහන්සේ පිරිනම් පෑ සිවුර ගත්තා ඒකට දැන් නිරේ ගිහිල්ලා ඇවිල්ලා දැන් ඉතින් මේ නොයේ දුක් විඳලා මේ ඇවිල්ලා තියෙනවා දැන් බලන්න මේ අවසාන ආත්ම භාවය දැන් මේ ලැබිලා තියෙනවා ඒ කියන්නේ පදුමුත්තර බුදුරජාන් වහන්සේගේ කාලේ වහා ධර්මය අවබෝධ කරන අය අතුරින් අග්‍ර මේ වික්ෂුන් වහන්සේ නමකට අග්‍රඨානාන්තර දෙනවා දැකලා ඒකට පැහැදිලා හිටපු කෙනෙක්. දැන් ඒකට මේ එන්නේ ලෑස්ති වෙලා. නමුත් අර කර්මෙත් තියෙනවා. කොහොමද එන්නේ? ඔන්න නැව මෝදුබක් තියෙනවා. අර පිරිස ඔක්කොම මැරෙනවා. මියා විතරක් ලෑල්ලක් අල්ලගෙන පීනගෙන පීනගෙන ඉන්නවා සුප්පාරක පටුන කියන තැනට. ඒ කියන්නේ බොම්බාය පැත්තට. ඇවිල්ලා මෙයා ගොඩ වෙනවා දැන් වස්ත්‍ර නැහැ ඇඟේ. අනිර්වස්ත්‍රව ගොඩ වෙනවා. දැන් ගොඩල මෙයා කල්පනා කරන මම මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ කියලා දර පතුරු අරගෙන මේ පතුරු ටික වැල් වැල් වල ඇල්පොටවල විමහලා දැන් මේක ගොරෝසුවට පොරව ගත්තා. දැන් අපි දන්නවනේ මේ නිකම් රෙද්දක් ඇඳගත්තාම මේකෙත් තියෙන අමාරුව. එතකොට දැන් අපිම හොයනවනේ මේ කොටන් එකක් තියෙනවා හොඳයි මේ අනේ සින්තටික් විදි හොඳ නැහැ කියලා අපි කියනවනේ. එහෙම එකේ අර දර පතුරු කොච්චර අමාරුවක්ද ඇඟට. සිවුර පොරවන්නත් පින නැහැ. දැන් අරක බලපාපු හැටි. ඊට පස්සේ එතන තියෙනවා ගහකට මිනිස්සු ওই ගහක් යට පුද පූජා පවත්වන තැන. එතන තියෙන තැටියක් තිබ්බේ. ඒ තැටිය අරගෙන ගියා ගමට. ඒකට නමකුත් හැදුණා නේ ওই දරපතුරු ඒක තමයි. දරපතුරු නිසා නම හැදුණා දාරුචීරිය. දාරුචීරිය. එතකොට දැන් ගමට ගියාම මිනිස්සු හරි බැලුවා මේ හරි අද්භූත එක්කෙනෙක් දරපතුරු වස්ත්‍රයක් ඇඳගෙන මිනිස්සු හිතුවේ මෙයා සම්පූර්ණයෙන්ම මේ ලෝකයේ අතහැරපු විරාගී කෙනෙක්. ඒකයි මේ දරපතුරු වලට බැහැලා තියෙන්නේ කියලා. දැන් මෙයා ඇඳේ ඒකට නෙමෙයි. තමන්ගේ පැවැත්මට. <laughs> කර්ම විපාක නිසා තමයි ඒක හිතට හිතුනේ. ඊට පස්සේ මොකද වුනේ? මිනිස්සු වස්ත්‍ර පූජා කළා. වහන්සේට මේක ගොරෝසු වෙන්නේ අමාරු නේද මේ වස්ත්‍ර අඳින අඳින්න කියලා. එතන මෙයා කල්පනා කළා නෑ මිනිස්සු මට පැහැදුනේ මේකේ. එහෙනම් මම දිගටම මේක අඳිනවා. දැන් අර හිතෙන්නේ අඳින්න. දැන් බලන්න කර්ම විපාක එන හැටි. ඊට පස්සේ මොකද වුනේ මේ දැන් මෙයා දැන් මිනිස්සුන්ගේ ලාභ සත්කාර ලැබෙන මිනිස්සු බලන්න එනවා. ඇයි දරපතුරු ඇඳගෙන ඉන්නවනේ කෙනෙක්. ඊට පස්සේ මෙයාට ටික කාලයක් යද්දි හිතුණා දැන් මිනිස්සු සත්කාර සම්මාන කරද්දි පොඩ පොඩ භාවනාත් කරන්න ඇති. මෙයාට හිතුණා මම තමයි මමත් මේ ලෝකේ රහත් කෙනෙක්. රහත් මගට පිළිපන් කෙනෙක් කියලා හිතුණා. හිතනකොට මෙයාගේ ඥාති දෙවි කෙනෙක් මේක දැකලා මෙයා ළඟට ඇවිල්ලා කියනවා ඔබ රහත් නෑ. ඔබ රහත් මගට බැසගත්තු කෙනෙකුත් නෙමෙයි කියනවා. දැන් අසත්පුරුෂයෙක් නම් මේ දෙවියන්ටත් බහිනවනේ. ඇයි මගේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නැති වෙනවා කියලා. එක්කෝ දෙවියෝ මාව දැක්ක නේද කියලා වෙන පැත්තකට යනවනේ. සත්කාර සම්මාන තියෙන පැත්තකට. අන්න මෙයා බලන්න සත් මේ උපංගෙය මිනිස්සු සත්පුරුෂය. එතකොට මේ මේ සත්පුරුෂ ගතිගුණ මේ උපතින් ඇවිල්ලා තියෙන්නේ. අසත්පුරුෂ නම් අරක ප්‍රතික්ෂේප කළා දෙවියන්ටත් බැලලා යනවා යන්නේ. මෙයා මොකද කළේ? මෙයා කෙලින්ම ඇහුවා අනේ දෙවියනේ මේ ලෝකේ රහතන් වහන්සේලා රහත් මාර්ගයේ වඩන අය ඉන්නවාද කියලා. එතකොට මේ දෙවියා කියනවා ඔව් ඉන්නවා රාතන් වහන්සේ වැඩ ඉන්නවා. අන්න සවැත් නුවර ජේතවනාරාමේ ඒ භාග්‍යවත් ආරහත් සම්මා සම්බුදු රජාන් වහන්සේ වැඩ ඉන්නවා. උන්වහන්සේ රහතන් වහන්සේ නමක්. උන්වහන්සේ අරහත් මාර්ගයේ දන්නා කෙනෙක්, අරහත් මාර්ගයට පැමිණිච්ච කෙනෙක්, අරහත් පිණිස ධර්මයේ දේශනා කරන කෙනෙක් කිව්වා. ඒක පාට මේ සත්පුරුෂයන් වහන්සේගේ හිත පැහැදුනා. පැහැදිලා එක ගමක එක රාත්‍රියක් නැවතලා දෙවිවරු උදව් කළා. දැන් මෙයාට මොකද මෙයා මේ අසුමා ශ්‍රාවකයන්ගෙන් කෙනෙන්නේ මේ. දෙවිවරු උදව් කරලා මේ. වේගෙන් ඉක්මනට යනවා සවැත් නුවරට. දැන් සවැත් මෙයා කඩිමුඩිය ගිහිල්ලා උදේ පාන්දර දැන් බුදුරජාණන් වහන්සේ හොයනවා. භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා. අනේ භාග්‍යතුන් වහන්සේ කොහෙද ඉන්නේ කියලා. ඉතින් කියනවා මේ භාග්‍යතුන් වහන්සේ පිණුසිකා වැඩිය කියන නගරෙට. දැන් මෙයා අගට ඉතින් හැමතැනම භික්ෂුන් වහන්සේලානේ මේ මැද්දෙන් භාග්‍යතුන් වහන්සේ හඳුන ගන්නවා. හරි ලස්සනයි මේ සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ ගැන විස්තරය. එතන තියෙනවා මේ බාහිය වේගෙන් මේ වටපිට බලමින් මේ භාග්‍යවතුන් වහන්සේ සුවගෙන යද්දී දැක කියනවා පාසාදිකං පාසාදනීයං පැහැදීම ඇති පහදින ස්වභාවයෙන් යුතු පහදින පහදින සුළු ඊළඟට ඉන්ද්‍රිය দমনෙන් යුක්ත යතින්ද්‍රියං ඊළඟට සන්ත මානසං සන්තින්ද්‍රියං උත්තම දමත සමත මනුප්පන්නං හරි ලස්සන වචනේ තියෙනවා. උත්තම දම සමත දමත සමත මනුප්පත්තං දන්තං ගුත්තං නාගං කියන වචන විස්තර කරලා තියෙනවා. උතුම් ඉන්ද්‍රිය দমনයටපත් වෙච්ච සංසිඳුණු দমনය වෙච්ච ඉන්ද්‍රිය රැකගත්තු ශ්‍රේෂ්ඨ වූ භාග්‍යතුන් වහන්සේ පිඬුසිඟා වඩිනවා මෙයා දැක්කා කියලා. දැකලා දුවගෙන ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා කියන්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේට අනතුරක් තියෙනවද දන්නේ ජීවිතේ. මට අනතුරක් තියෙනවද දන්නේ. අනේ මට ධර්ම දේශනා කරන්න කියනවා. පිළිලා වැටිලා පාරේ නැද්ද? බුදුරජාන් වහන්සේ දේශනාට ඒ වෙලේ උත්තර දෙනවා. බාහ්‍ය දැන් කල් නෙවෙයි මම පින්ඩ පාති වඩින වෙලාව කියනවා. දෙවෙනි වතාවෙත් තරකම කියනවා. බුදුරජාන් වහන්සේ දෙවෙනි වතාවත් ඒකම උත්තර දෙනවා. තුන්වෙනි වතාවත් කියනවා අනේ ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ ජීවිතයට අන්තරායද දන්නේ. මගේ ජීවිතයට අන්තරායක් වෙයිද දන්නේ නැහැ. අනේ මට ධර්ම දේශනා කරන්න සීක්වා. ඔන්න බුදුරජාණන් වහන්සේ යොමු කළා බුදු ඇස. බුදු ඇස කියන්නේ ඥාන දෙකක්. ඉන්ද්‍රිය පරිව පරියත්ත ඥානයයි ආසියානුස ඥානයයි. ලස්සන්ට ස්කෑන් වෙනවා දැන් අරයාගේ ජීවිතේ. හරි පුදුමයි ඒක ඉතින්. ඒ බුදු කෙනෙක් ඉදිරියට ගිහිල්ලා බුදු කෙනෙක් ඉදිරියට හම්බුණා පස්සේ පින්වන්ත එක්කෙනාට දැන් මේ ජීවිතේ අවංකවම අපි බහනදම් පිරුවෝ. අවංකවම ගිහි අය වුණත් අවංකවම තෙරුවන් සරණ කියලා ධර්මය හැසිරුණොත් ඒ අවංක භාවය තමයි එයාට උපකාරයි. මේ එක එක්කිනාට ගහන්න පහර දෙන්න බණ කියලා වැඩක් නැහැ. එක එක්කිනාට පහර දෙන්න ගහන්න පොත් ලියලා වැඩකුත් නැහැ. එක එක්කිනාට පහර දෙන්න ගහන්න උපදේශ දීලා වැඩකුත් නැහැ. ඒ ඔක්කොම කැරකිලා තමන් ගාවට එන්නේ ඒවා බුහුමරංග. තමන් ගාවට ගන්න තියෙනවා. මේක එහෙම එකක් නෙමෙයි. මේක හිතට එකඟව අවංකව යන්න ඕනේ. අවංකව ගියපු කෙනාට ලස්සනට මුණ ගැහෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ලස්සනට මෙයා ස්කෑන් කරලා බලනවා. බුදු බුදු ඇසින් බලද්දි පේනවා මේ ධ්‍යාසංකයේ මේ අසංකයේ කල්පලක්ෂයක් මුළුල්ලේ ආපු එක්කෙනෙක් මේ. පෙරම් පුරාගෙන ආපු කෙනෙක්. මේ අවසාන ආත්මභාවය දැක්ක කර්ම විපාකේ පළ දිනවා තව ටිකකින්. අර පසේ බුදුරජාණන් වහන්සේ මරුපේක එනවා දැන්. එනවා. ඒහි භික්ෂු පැවිද්දට වාසනාව නැහැ. අර සිවුර හොරකම් කරපු එක. බලන්න මේ 80 මහා ශ්‍රාවකයන්ටත් කර්ම විපාක පන්නපු හැටි. ඊට බුදුරජාණන් වහන්සේ දැක්ක හැබැයි උප්පරීමේ ප්‍රඥාව තියෙනවා. හොඳට ප්‍රඥාව තියෙනවා. ඒ ප්‍රඥාව පටගාන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමන් තුළ වැඩෙන්න ප්‍රමාණවත්. බුදුරජාන්සේ ලස්සනට කියන බාහ්‍ය. දිත්තේ දිත්තමත්නම් භවිස්සති. දැක්කොත් දැක්කා පමණක් වන්නේය. සුතේ සුතමත්නම් භවිස්සති. ඇසුනොත් ඇසුනා පමණක් වන්නේය. මුතේ මුතමත්නම් භවිස්සති. මුත කියන්නේ කරුණු තුනක් එකතු කරලා නාසය, දිව, කය. දැනුනොත් නාසයට ආග්‍රහණය කළොත් ආග්‍රහණය කළා පමණක් වන්නේ. රස දැනුනොත් රස දැනුණා පමණක් වන්නේ. කායයට පහස දැනුනොත් පහස දැනුණා පමණක් වන්නේ. විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් භවිෂති. මනසට යමක් සිතුනොත් සිතුණා පමණක් වන්නේ. කියන බාහි යම් වෙලාව කොහම වුණොත් ඔබ එතන නැහැ. ඔබ එතන නැත්තම් ඔබ වෙන තැනකත් නැහැ කියනවා. ඔබ වෙන තැනකත් නැත්තම් ඔබ මෙලොවත් නැහැ කියනවා. ඔබ පරලොවත් නැහැ කියනවා. ඒ අතරෙත් නෑ ඔබ දුකින් නිදහස් මේ චූටි කාරණා ටික කොච්චර මේ බාහියක ජීවිතයට හරියටම වැදුනද කියන්නේ මේක එයාට හොඳට තේරුණා උරා ගත්තා ඊට පස්සේ බාහිය අරහත්ත්වයටපත් වෙනවා අරහත්ත්වයටපත් වෙලා සුළුම දැන් භාග්‍යතුන් වහන්සේ ඒ කාරණේ දේශනා කළා පින්ඩපාති වටින. බාහියට මේ අලුත වැදු පැටියෙක් ඉන්න ගව දෙනක් අන්න අන්න පාර දෙනවා කරුණිකා කියන. ඔන්න එතනම පිරිනුවම් පානවා. පාරේ මැද ඉඳන් වැටලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පිටපාති වැඩලා සවත්නුරට වැඩියාම භික්ෂුන් වහන්සේලා කියනවා භාග්‍යතුන් වහන්සේ අර දවල් අර භාග්‍යතුන් වහන්සේ පිටපාති වඩිද්දි පාරේ මැද්දේ කතා කර කර හිටපු අර බාහිය අන්න මේ ගව දෙනක් කැනිලා අනලා කලුරිය කරලා කියනවා මහණෙනි යමු එහෙනම් කියනවා මාගේ ලහි උපන් ශ්‍රාවකයා බලන්න යන් කියනවා කියලා කියන මහණෙනි මේ ශරීරය ගන්න අරගෙන ආදාහන කරන ස්තූපයක් හදන්න බාහ්‍ය පිරිනම් නෑ ස්තූපයක් හදන්න මේ ඔබගේ සබ්‍රමචාරින් වහන්සේ නමක් කියනවා. එතකොට වික්ෂුන් වහන්සේලා ගිහිලා මේ දර හොයාගෙන ආදාහනය කරලා ස්තූපයක් හදලා ඒ ධාතු tempත් කරලා පොඩි චෛත්‍යයක් හදලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා භාග්‍යතුන් වහන්සේ මේ භාග්‍යතුන් වහන්සේ මේ ਬਾහ්‍ය දැන් බොහොම සුළු වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ආශ්‍රය කළේ කොහේ උපදින්නේ නැද්ද? උතර කියන මහණෙනි ਬਾහ්‍ය හරි ප්‍රඥාවන්තයි. ਬਾහ්‍ය කොහෙවත් උපන්නේ මට ධර්මයේ අවබෝධ කරන්න ඕනේ කියලා මට පීඩා වෙන විදිහට ප්‍රශ්න ඇහුවෙත් නැහැ. ਬਾහ්‍ය පිරිනම් පාවා කියලා. එතකොට මේ පිරිනම් පාන්න තරම් බල සම්පන්න උපදේශය මොකද්ද? දැක්කොත් දැක්කා විතරයි. ඇහුනොත් ඇහුණා විතරයි. ආග්‍රහණය කළොත් ආග්‍රහණ කරා විතරයි. ඒ කියන්නේ සොයනසර අපි කියනවානේ අර සම්පටිච්චන සම්තිර්ණ වෝතප්පන තදාරම්මන එවැනි දේවල් වලට යන්නේ නැහැ. ඉතර විස්තරයක් නෑ මේකේ. මේකේ ගත්ත ඒතනින් එතනින් අතහැරියා. දැන් දැක්ක දැක්ක පමණයි. දැන් ඒක දැන් ඕක දැන් මම කිව්ව එකද? ඕකේ විස්තරේ තියෙන වෙන සූත්‍රයක. ඒ ඒ සූත්‍රය කියුවේ නැත්තම් මෙතනදී අහුවෙනවා. ඒ කියන්නේ දැන් අපිට මේක ප්‍රැක්ටිස් කරන්න කල්පනා කළොත් අපි අපි මේක පැටලෙනවා මිසක් මොකද අපේ මනස වැඩිලා නැහැ. අපිට මේක කරන්න බෑ. මේක තේරුම් ගන්න බෑ කියන්නේ. ඔව්. අපිට මේක දැන් ඕකට හිතන්නේ දැන් ওই ලෝකේ ගියේ අතාරින්න let it go let go කියව බටහිරට ගියේ ඕකනේ. හරි. හරි. ඕකනේ ගියේ දැක්කොත් දැක්ක දැක්ක හුරු තැමුණා කියලා අපිට මෙහෙම යන්න බෑ මේක අපිට. අපි ලස්සනට උරා ගන්නවා. වැලි ගොඩකට තෙල් වක්කලා වගේ අපිට අරමුණ එනකොට. මේක බහ ගන්නවා යටටම. එතකොට මේක හරිය ලස්සනට බුදුරජාන් වහන්සේ ඔය උපදේශෙම තව භික්ෂුවකට දේශනා කරලා තියෙනවා. වයසක ස්වාමීන් වහන්සේ නමක් හිටියා මාළුන්ගේ පුත්ත කියලා. උන්වහන්සේ බුදුරජාන් වහන්සේට කියලා කියනවා භාග්‍යතුන් වහන්සේ මම තුදකලාව වාසය කරන්න කැමතියි මට කෙටියෙන් යම් කිසි දේශනාවක් කරන්න සේක්වා. ඒකට කියනවා දැන් ඔය වගේ වයසක කෙනෙකුටත් කෙටියෙන් දේශනා කළොත් මේ තරුණ උන්වහන්සේලාට කොහොමද මම කියන්නේ කියලා අනේ භාග්‍යතුන් වහන්සේ මටත් පුළුවන් කියනවා. බුදුරජාන් වහන්සේ ඔය උපදේශම දෙනවා. දැක්කුත් දැක්ක විතරයි, ආහුණුත් ආවන විතරයි, ආග්‍රහණය කළුත් ආග්‍රහණ කළා විතරයි, රස විඳුත් රස විඳ විතරයි, කායට පහස ලැබුණොත් ලැබුණා විතරයි, හිතට සිතුණු සිතුණා විතරයි. යම් දවසක මනස මේ තත්ත්වයට ආවද ඔබ එතන හැදින්නේ නැහැ කියනවා. ඔබ එතන හැදින්නේ නැත්නම් වෙන තැනක හැදෙන්නේ නැහැ. මෙලොවත් නැහැ, පරලොවත් නැහැ, අතරෙත් නැහැ, නිදහස් කියනවා. ස්වාමීනි මට අවබෝධ වුණා කියනවා. එහෙනම් ඉස්සෙල්ලා කරන්න ඕනේ ප්‍රැක්ටිස් කරන්න ඉස්සෙල්ලා කාරණේ අවබෝධ කරන්න ඕනේ මොකද්ද කියලා. ස්වාමිනී මට අවබෝධ වුණා කාරණේ කිව්වා. දැන් අපි මේ කාරණේ අවබෝධ කරන්නේ නැතුව අර උපදේශෙම අපිට ගලප ගන්න පුළුවන්ද කියලා බලනවා. මේකත් අපි සක්කාය දිට්ඨියේ කොටසක් වෙන්න පුළුවන්. ඒක තමයි ඔය සූත්‍ර හතරක් එකකට <laughs> කියනවා දෙක මාත් මේ කියනකොට. එතකොට මේ බුදුරජාන් අවබෝධ වුණා කියනවා. බුදුරජාන් වහන්සේ යන කොහොමද අවබෝධ වුණේ? හරි ලස්සනයි මහත්තයා විස්තරේ. අවබෝධ වෙච්ච ආකාරය විස්තර කරනවා. හරි ලස්සනට මේ රූපං දිස්වා සති මුට්ඨා පිය නිමිත්තං මනසි කරෝතු. ලේසි මේකේ පාළි. රූපං දිස්වා සති මුට්ඨා. රූපයක් දැකලා සිහි මුලා වෙලා පිය නිමිත්තං මනසි කරෝතු. ප්‍රිය නිමිත්ත මෙනෙහි කරද්දී සාරත්ත චිත්තං වේදේති. ඒකට ඇලුණු සිතෙන් තමයි විඳින්නේ. තංච අජ්ජෝසාය තිට්ඨති. ඒකේ බැසගෙන තමයි ආ ඉන්නේ. එතකොට යම්කිසි එකක් වෙන එකට ඒකේ බැසගෙන යයි ඉන්නේ. ඊළඟට තියෙනවා තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා රූප සම්භව. එතකොට ඔහුට ඇති වෙනවා විඳීම් අර රූපේ නිසා හටගත්තු අනේක විඳීම්. අවිජ්ජාච විහෙසාත චිත්ත මස්සූපහඤ්ඤති. අවිද්‍යාවත් ඇලීමත් ගැටීමත් මෙයාගේ හිත පෙළන්න ගන්නවා. ඒවං ආචිනතෝ දුක්ඛං මෙසේ දුක රැස් කරද්දී ආරා නිබ්බානන්ති උච්චති නිවනින් බැහැර වුණේ යයි කියනු ලැබේ. එතකොට ඊළඟට විස්තර කරනවා දැන් උතන කිය රූපං දිස්වා සති මුට්ටා මුට්ටා සති මුට්ටා කියලා කියන්නේ සිය නැහැ සිය මුලා වෙලා සිය මුලා සතිපට්ඨානේ නැහැ එතකොට මේ අරකට එන්න නම් මොකද තියෙන්න ඕනේ සතිපට්ඨානේ තියෙන්න ඕනේ අපි මුලිම මාතෘකාවත් ඕක නෙමෙයි සතිපට්ඨානේ තියෙන්න ඕනේ ඊළඟ එකේ තියෙනවා හරි ලස්සන්ට තියෙනවා කොහොමද? දැන් අරක මේ රූපේ ජී මුලා වෙලා මේ ඇලෙනෝනේ ආරය. දැන් මේක එහෙම නෙමෙයි. මේකේ තියෙන්නේ කොහොමද? දසෝ රජ්‍යති රූපේසු රූපං දිස්වා පතිස්සතු. ඔහු රූපේ දැකලා නොඇලී සිටිනවා. පතිස්සතු. පතිස්සති කියලා කියන්නේ සිහිය පිහිටාගෙන. සිහිය පිහිටවාගෙන රූපේ දැකලා නොඇලී ඉන්නවා. විරත්ත චිත්තෝ වේදේති. එහෙනම් විඳීම නැතුව යන්නේ නැහැ. සිතින් විඳිනවා. ඔව්. ඒතකොට විඳීම නැතුව යන්නේ නැහැ. නුවැළුණු සිතින් විඳිනවා. තාන්තර ඇලෙන්නේ නැහැ. ඔව් ඇලෙන්නේ විරත් චිත්තෝ. විඳිනවා. හැබැයි ඒක ඇලෙන්නේ නැහැ. ඇහි රූපයන් ඇහි රූපයක් දැක්කොත් ඒකෙන් ලැබෙන අරමුණ සැප දුක් උපේක්ෂා විඳිනවා. නමුත් විරත් චිත්ත නුවැළුණු සිත. නුවැළුණු සිත. තංච නාජ්ජෝ සාය චිත්තති. ඒක ඒක හිතේ බැස ගන්නෑ කියනවා. ඊළඟට තියෙනවා හරි ලස්සන ඒ ગાත අපේදී. යථාස පස්සතෝ රූපං යම් අයුරින් රූපේ දකින්වාද. ඒක දකින්න තියෙන ඇයි සතිපට්ඨානේ පිහිටපු ක්‍රමයට. සේවතෝ ചാපි වේදනං යම් අයුරින් විඳීම සේවනය කරනවාද. කීයති කෙලස් ගෙවියයි. නෝ පචියති රැස් නොවේ. එවං සෝ චරති සතෝ මේ අයුරින් ඔහු සීයෙන් නැසිරේ. එවං අපචිනතෝ දුක්ඛං මෙසේ දුක බැහැර කරද්දී සම්තිකේ නිබ්බානන්ති උච්චති නිවන සමීපයයි කියනු ලැබේ. මේ සූත්‍රය කියවන්නේ නැතුව බාහ්‍ය සූත්‍රය අර්ථ දෙන්න බෑ. එතකොට ඒ සූත්‍රයේ අර්ථය ගන්න නැත්තම් බාහ්‍ය සූත්‍රය අර කල්ලාගෙන අපේ කතන්දරය තමයි කියන්න තියෙන්නේ. අපිට හිතන දේවල් තමයි කියන්න තියෙන්නේ. අපි හිතන දේ තමයි අපි හිතන දේ තමයි ඕක දාන්න තියෙන ඕකට එක එක විදිහට දාන්න තියෙන්නේ. ඒක තමයි මේ සූත්‍ර හතර එකට එකතු කරලා ඒකයි වෙලා තියෙන්නේ. චචක්ක සූත්‍රය. අර චචක්ක සූත්‍රයේ තියෙන වෙන මාතෘකාවක්. ඒක මමත්වයක්. නෑ නෑ චචක්ක සූත්‍රයේ තියෙන්නේ මේ හය ආකාරයට. ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස ඒක එකක්. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු තව එකක්. බාහිර සහ අභ්‍යන්තර. අභ්‍යන්තර. ඊළඟට විඥානේ තව එකක්. ඊළඟට ස්පර්ශය තව එකක්. වේදනා තව එකක්. චේතනා තව එකක්. අන්න ඒ ටික තමයි ඒකේ තියෙන්නේ. ඒක සුද්ධ විදර්ශනාව. මොකද මේ විදර්ශනාව අයිති ධම්මානුපස්සනාවට. මොකද දැන් කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. දැන් මේක ආවේ නැත්තම් ධම්මානුපස්සනා පිළිබඳ පැහැදිලි අවබෝධයක් යාට නැත්තම් සතර සතිපට්ඨානගේ අවබෝධයක් නැත්තම් දැන් ඒක කියවනේ අපි ඒවන්සෝ චරති සතු. ඔහු හොද්දට 100න් ඇසිරුණා. දැන් මේක නිසා මං කියුවේ ඒක දැන් බටහිර ලෝකයේ උගත්තු ගොඩාක් සාම්ප්‍රදායික උගත්තු ලොකු පිරිසක් අමාරු වැටුණා මේක නිකන් බාහිරින් බලලා දැක්කොත් දැක්ක විතරයි ඇහුවොත් ඇහුවොත් ඇහුණා විතරයි ඇහුණා විතරයි එහෙනම් මේ ඔක්කොම අතාරගෙන අතාරගෙන අතාරගෙන ගියොත් නිදහස් නෙයි කියලා හිතුවා මේකට ලස්සන උපදේශයක් දීපු තැනක් තියෙනවා දෙවි කෙනෙකුට භාග්‍යතුන් වහන්සේ දීපු පිළිතුරක් ඒ ඒ සූත්‍රය නම මනෝ නිවාරණ සූත්‍රය ඒකේ මේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා දෙවි කෙනෙක් කියනවා යතෝ යතෝ මනෝ නිවාරේ යමකින් යමකින් මනස වලක්වයිද. ඒ කියන්නේ හැම අරමුණකින්ම මනස වලක්වයි නං න දුක්ඛමේතිනම් තතෝ තතෝ. ඒ ඒ දෙයින් ඔහු කරා දුක නොයි. එතකොට තියෙනවා ස සබ්බතෝ මනෝ නිවාරේ. එයා හැම හැම අරමුණකින්ම මනස වලක්වනවා නම් සෝ සබ්බතෝ දුක්ඛාපමුච්චතිය හැම දුකෙම නිදහස් වෙනව නේද කියලා අර දෙවියන් අහනවා. දැන් එතකොට ඕක තමයි ලෝකේ තියෙන්නේ. ඒක තමයි ලෝකෙ තියෙන. ඒක. ඔව් ලෝකේ කතා කරන්නේ ওই ක්‍රමයට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෑ. න සබ්බතෝ මනෝ නිවාරේ සියල්ලෙන්ම මනස වැලක් නොවැළක්විය යුතුයි. දැන් දැන් ওই ක්‍රමයට අර let letting go කිය කිය ගියොත් ඔක්කොම ගිහිලා ඒක අපි නිකන් අර- emptiness කියලා කියනවා ආ, අත කරනවානේ ඔව් ඔක්කොම ටික කියලා වහන්න. ඔක්කොම කළා ශූන්‍ය නිකන් කියනවා. මේකට රැවටෙනවා මාර්ගඵල කියලා. ආ අන්තිමට දැනට තියෙන ලෝකේ ඕක තමයි. ඒක නිසයි මේ සත්පුරුෂ භූමියට ඒ ගන්න බැරුව හිර වෙලා ඉන්නේ. එතකොට මෙතනදී බුදුරජාන් වහන්සේ මේ මම ඒකයි කියන්නේ මේ බුද්ධ දේශනාව ගැන දැනුම අවශ්‍යයි. බුද්ධ දේශනාව ගැන දැනුම නැතුව අපි භාවනා කිරීමෙන් දැනුම වැඩෙනවා කියලා හිතුවොත් ඒක සත්‍යයක් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. අනිවාර්යයෙන්ම පරතෝ ගෝසක් ප්‍රත්‍ය ඕනේ. ඒ කියන්නේ බාහිරින් භාග්‍යතුන් වහන්සේගේ දැනුම ගන්නම ඕනේ. දැන් සමහර කෙනෙක් මාත් එක්ක බැවිලා කියලා තියෙනවා ඒවා කියන්නත් හොඳ නෑ මිනිස්සු පෞසිද්ධ වෙනවා. ඒ කියන්නේ අනේ මම කොහොමවත් දන්නේ නෑ මම භාවනා කරගෙන ගියා මට අවබෝධ වුණා මම සූත්‍ය බැලුවා මම අවබෝධ කරපු දේ තියෙනවා. එන්නේ බුදු වෙලා වෙන්න ඕනේ නේ. ඇයි ඉතින් කොහොමද තනියම ඒක වුනේ? මේ වගේ මෝඩ කතා කියනවා. ඒක වෙන්න බෑ. ඒක පව්. මේකේ තියෙනවනේ සරණ යාමක්. මේ සරණ යාමක් කියන්නේ පිහිට පිලිසරණ කොටගෙන වාසය කරනවා කියන එක. එතකොට අර බුදුරජාන් වහන්සේ පිළිතුරු දෙනවා න සබ්බතෝ මනෝ නිවාරේ සියල්ලේ මනස නොවැළැක්විය යුතුයි මනෝ යතත්ත මාගතං දමණයටපත් වූ මනස නොවැළැක්විය යුතුයි යතෝ යතෝච පාපකං යමක් යමක් පව් වේද තතෝ තතෝ මනෝ නිවාරේ ඒ පව හැදෙන ඒ ඒ දෙයින් මනස වැළැක්විය යුතුයි එහෙනම් වළක්වන්නේ අකුසලයේ හටගන්න අරමුණ විතරයි එතෙන් දැන් අපි හැම එකම let go let go කියලා ගියොත් කුසල් අකුසල් කතාවත් ඉවරයි. කුසල් වඩනවා කියන කතාවත් ඉවරයි. අකුසල් දුරු කරනවා කියන කතාවත් ඉවරයි. එතකොට බලන්න මේ කොච්චර පැහැදිලි දහම් දැනුමක් ඕනේද? නැත්නම් විකෘති වෙනවනේ. අනිවාර්යයෙන්. දැන් අපි ගත්තොත් දැන් මහායාන කියනවා. මහායාන පොත්පත් ඔක්කොම විකෘතියනේ. දැන් මම කිව්වොත් එහෙම මේ ගෞතම බුදු සාසනේ පිහිටක් නැහැ කියලා ඒක විකෘතියක්. විකෘති බණක්. මම කිව්වොත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න බෑ කියලා. ඒක විකෘති බණක්. මම කිව්වොත් මේ සීල සමාධි ප්‍රඥා කෙනෙකුට වඩන්න බෑ කියලා ඒක විකෘති කිරීමක්. සෙන් බුද්ධාගම ගැන මම කිව්වොත් එහෙම ඒක විකෘති කිරීමක්. මහායාන බුද්ධාගම ගැන කිව්වොත් ඒකත් විකෘති කිරීමක්. විකෘතිය නෑ කියලා කියන්නේ මේ පාළියේ තියෙන එක අපි ඒ විදිහට කිව්වහම. මේකට විකෘතිය කියලා කිව්වොත් ඒක කර්ම අකුසල කර්ම විපාකයක් හට ගන්නවා යාට. මොකද හේතුව භාග්‍යවතුන් වහන්සේගේ නිර්මල ධර්මයට විකෘති කියලා චෝදනා කළොත් ඒක Tamanට පාරවලල්ල වගේ කැරකිලා එනවා. එතකොට Taman සත්‍ය වූ ධර්මයක් පෙනිපෙනි නිර්මල ධර්මයේ පෙනිපෙනි නිර්මල ධර්මයට විකෘති කියලා අපහාස කළොත් ඒ අපහාසය Tamanට ධර්ම අවබෝධ කරගන්න උපකාරී වෙන්නේ නැහැ. Tamanට කල්ප ගානකට ධර්මය හම්බ වෙන්නෙත් නැහැ. මෙලබී යනවා. ඒක සත්‍යයක්. ඉතින් මේ නිසා අපිට මේ නිර්මල ධර්මයේ ගන්න නම් භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය කෙරෙහි පැහැදිලා ඉන්න ඕනේ. දැන් බලන්න අර දෙවියා නිවැරදි කරපෙච්ච ආකාරය. දෙවියට දෙවියා මොකද්ද? ඒ දෙවියක තිබෙන දෘෂ්ටියක්. මොකද්ද දෘෂ්ටිය? යමක් යමක් නෑ. යතෝ යතෝ මනෝ නිවාරය. යම් යම් හැම අරමුණකින්ම මනස වළක්වනවා නම් න දුක්ඛං න දුක්ඛ මේතිනම් තතෝ තතෝ. ඒ හේතුන් ඔහු කරා දුක එන්නේ එතකොට යා කියන සබ්බතෝ මනෝ නිවාරේ එයා සියලුම අරමුණු වලින් මනස වළක්වනවා නම් සබ්බතෝ දුක්ඛ පමුංචති. සියලු දුකින් නිදහස් වෙන්නේ නැහැ. එයා අසඤ්ඤයට යනවා. නිදහස් වෙන්නේ නැහැ. එතන ඒතර ස්වාමීන් වහන්සේ කියන්නේ එතනින් අපි ඇතුළත් කරගන්න දේන් වලින් කර්මඵල. ඒ කියන්නේ කුසල්. ඔව් කුසලේ දැන් බලන්න ඒක කුසලේ ඉස්මතු වෙන තාලේ. ඔව්. බුදුරජාණන් වහන්සේ කෙලින්ම කියනවනේ නසබ්බතු මනෝ නිවාරේ සියල්ලෙන් මනස නොවැළක්විය යුතුයි. මනෝ යතත්ත මාගතං දමණයටපත් වූ මනස නොවැළක්විය යුතුයි. යතෝ යතෝච පාපකං යමක් යමක් පව් වේද. තතෝ තතෝ මනෝ නිවාරේ ඒ ඒ දෙයින් මනස වැලකීති අපි ගියපාර වැඩසටහනදී කියවනේ මේ පින්පව් විශ්වාස කරන්න ඕනේ මේකද කියලා. එතකොට පව මේක පින මේක කියලා හඳුනාගෙන නැත්තම් කුසල් මේක අකුසල් මේක කියලා හඳුනාගෙන නැත්තම් ලෝභය මේක ද්වේෂය මේක මෝහය මේක කියලා හඳුනාගෙන නැත්තම් මේක ලෝභ මූලික මූලික කර්මය මේක ද්වේෂ මූලික කර්මය මේක මෝහ මූලික කර්මය හඳුනාගෙන නැත්තම් එයාට විකෘති ධර්ම හඳුනා ගන්නත් බෑ ප්‍රකෘති ධර්ම හඳුනා ගන්නත් බෑ. ඒ කියන්නේ මූල පිළිබඳ අදහසකුත් තියෙනවා. නෑ ඒක තමයි කියන්නේ. එතකොට මේ මුල දැනගන්නම ඕනේ. මුල දැන එතකොට මේකේ තියෙන්නේ මේක මං කිව්වේ ඒක හරි විස්මිත ධර්මයක්. පුදුම ධර්මයක්. නිකන් අතහැරීමක් නෙමෙයි. මේ පිළිබඳ හොඳට පත්‍ය අවබෝධය අවබෝධය තියෙන්න ඕනේ. එතකොට දැන් අර අකුසලේ දැන් අකුසලයට එහෙම වෙන්න දැන් මේක පිළිටපෙක් කිනාට තමයි අතහොත ඥානය ඇති වෙන්නේ. දැන් මාර්ගයේ ප්‍රතිපදාව වඩද්දී කුසල් අකුසල් ගැන අවබෝධයක් නැති කෙනෙකුට කොහොමද යථාභූත ඥානයක් එන්නේ? අපි එතනත් කතා කරේ තවුත් ඥානය ගැන. දැන් දැන් ඉස්සෙල්ලා. ධර්මයෙන් විවිධ ඥාන තියෙනවා. අපි කම්ද බංග ඥාන, බය ඥාන වලට ඥාන ගොඩක් තියෙනවා කියමු. ඒ හැම ඥානයක්ම වැඩෙන්නේ සත්පුරුෂයෙකුටනේ. එතකොට දැන් අරක නම් ඕන කෙනෙකුට කරන්න පුළුවන්. දැන් මනසේ නාම ඉගෙන හිටියත් ඇතිනේ ස්වාමීන් වහන්සේ. ඒක තමයි කිසි දෙයක් ගැඹුරු නින්දට ගියා කියලා කියන්නේ ගැඹුරු නින්ද වගේ කියලා. ඔව් ඉතින් වැඩක් නැහැ. දැන් සමහරු මේ විදිහට විග්‍රහ කරනවා. මේ ධර්ම අවබෝධ වීම ගැඹුරු නින්ද වගේ කියලා. ඒ කියන්නේ අරක වැරදි විදිහට ගිහිල්ලා. වැරදි විදිහට ගිහිල්ලා. හැබැයි මනසේ මෙහෙම එකක් කියලා දෙනවා. මනසේ මෙහෙම එකක් තියෙනවා මහත්තයා. දැන් නාමයක්නේ. මේ නාම රූප දිගක ක්‍රියාකාරීත්වයක් නේ මෙතන තියෙන්නේ. නාම කියලා කියන්නේ නම තීති නාමං. මේ නැමී පවතිනවා. ඒ කියන්නේ අපි ඉදිරිපත් කරන මනසේ ඇති වෙන අදහසට අනුකූලව මේ මේ වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර ආදී චෛතසික ධර්මයන් ක්‍රියාත්මක වෙනවා. එතකොට දැන් මෙයා අතාර අතාර අතාර යන්නේ ඒකට දිගටම පුරුදු කරලා තීරෙන් ඉච්ච ඒ විදිහට ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක කරන නොදෙනී යනවා. ඒක ඒක නොදෙනී යනවා. නොදැන කියලා සම්පූර්ණ යාට නොදෙනියන්න පුළුවන්. දැන් එයා ඉන්න වාඩියලා භාවනා කරගෙන. දන්නේ නැහැ මොකක්වත්. ගැඹුරු නිින්දක් වගේ තමයි. දැන් එයා විග්‍රහ කරගන්නවා මේක මේක ඵලයි කියලා. ඔන්න වරදින තැන. ඵලයි කියලා විග්‍රහ. එතකොට මෙතන මෙයාට සිහිය ගැන විස්තර විස්තරයක් කරගන්නත් බෑ. වීරිය ගැන විස්තර කරගන්නත් බෑ. ඥානය ගැන විස්තර කරගන්නත් බෑ. විමුක්තිය ගැන විස්තර කරගන්නත් බෑ. නමුත් අර ගැඹුරු නිින්දක් වගේ ගියාට පස්සේ ඇති වෙනවනේ පොඩි රිලැක්ස් එකක්. පොඩි නිකන් සහනශීලී බවක් එනවා. අර මහන්සි වෙලා හිටිය මිනිස්සුෙකුට පොඩි සහනශීලී බවක් ලොකු දෙන්නේ. මේකට නැවටෙනවා. මම මමත් බැලිසෝ නැද දැන් අපි කියන බවංගයන් තියෙනවා දැන් ඒවා මේ ආයතන වලින් වෙන දේවල් නෙවෙයි බාහිරින් ඇතුලේ ඒ බවංග එන එක අර චුච්ච චිත්තයත් එක්ක එන එකක් උතන්ට එනවා පරිසින්තන්ති චිත්තයයි ඒවට කිට කිසිම ආකාරයක සම්බන්ධතාවයක් නැහැ බාහිර ලෝකයක් එක්ක අපේ ආයතන වලින් හැබැයි ඌව තාම තමන් තුළ පවතිනවා පවතිනවා එතකොට දැන් මෙයාට තියෙන්න ඕනේ මෙයාට බලපාත් බලපාන්නේ අකුසල්නේ. දැන් පස්සෙන් ඇවිල්ලා හානි කරන්නේ අකුසල් විපාකද? අකුසල් විපාක. ඔව්. කුසල විපාකේ හානියක් කරන්නේ නැහැ නේ. අකුසල විපාකනේ හානි කරන්නේ. එතකොට එහෙනම් මෙයාට අනුතුරුදායක අකුසල් නේද? අකුසල් වලට බය වෙන්න නම් එයා සත්පුරුෂ භූමිකෙ ඉන්න එපා. අසත්පුරුෂයා හිතන්නේ එහෙම නෙමෙයිනේ. මම මේ සාධාරණ වෙනුවෙන් සටන් කළා මං ඕන අපාය යන ලෑස්ති කියනවා. දැන් මට හම්බෙලා තියෙනවා සමහර මහායාන භික්ෂුන් වහන්සේලා බුදු බව පතන. මං ඉතින් ඒගොල්ලන්ගේ ඉන්දියාවේදී මට හරියට ඔය ගැටි හම්බ වෙනවා. ඉතින් මං අහනවා දැන් කොහොමද ඔයගොල්ලෝ මේක කරන්නේ? මේ මේක සතර අපාය වැටේට යන්නේ නෑ නෑ නෑ. අනුන්ගේ සැප වෙනුවෙන් නිරේවුණත් අපි යන්න කැමති කියලා. මොකද්ද මේ දර්ශනේ? මේ මහායාන දර්ශනේ. ඒක විකෘතියක් නේ. බුදුරජාන් වහන්සේ අගය කරපු එකක් කියන්නේ. එක තැනක භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ කියන්නේ මේ මේ උන්වහන්සේ ජීවමාන වැඩ සිටිද්දී භික්ෂුන් වහන්සේලාට අඬ ගහලා නම් මහණෙනි අන්‍යාගම්කාරයෝ ඔබෙන් ඇහුවොත් මේ දිව්‍ය ලෝකයේ උපදින අදහසින්ද තමුන්නාන්සලා මේ Brahmachari ජීවිතය වාසය කරන්න කියලා. ඉතින් ලැජ්ජාවක් හිරිකිතක් ඇති වෙනව නේද කියලා අහනවා. ඇති වෙන බාගතුනාන්සේ. ඇයි කියලා අහනවා. අපි පිරිනම් පෑමේ අදහසින් කියන වාසය කරන්නේ. එතකොට බලන්න කොච්චර කොච්චර මේ භවයෙන් ඊතර කරන සංකල්පේ සමීප කරනවද? භාග්‍යතුන් වහන්සේ. එතකොට අරකේ අපායට යන සංකල්පේ සමීප කරනවා. මොකද්ද? මේ අන් අයගේ යහපත උදෙසා බුදුබව පතමින් සතර අපායට යන කැමැති කියනවා. එතකොට කොච්චර බරපතල ප්‍රමාදයක්ද මේ සංකල්පයේ තියෙන්නේ? අපමාදේන සම්පාදිත කියන කාරණයට කොච්චර විරුද්ධයිද? එතකොට මේ වගේ මේ මම මේකට සාධාරණ මම මේ වෙනුවෙන් සටන් කළා මං ඕන අපාය කියන්නේ කියලා යන්න යන්න කැමති කියන අසත්පුරුෂයෝ ඉන්නවනේ මේ අසත්පුරුෂයෝ වීරයෝ වෙනවා අසත්පුරුෂ ලෝකෙට අසත්පුරුෂ ලෝකේ වීරය අසත්පුරුෂයාම සත්පුරුෂෙන් නෙමෙයි එතකොට සත්පුරුෂයා සත්පුරුෂයන්ගේ ලෝකේ වීරියෙක් නෙමෙයි. සත්පුරුෂෙක් විතරයි. ආන් ඒකයි මේකේ වෙනස්කම. ඉතින් ඒ නිසා මේ සත්පුරුෂ භූමිය කියන එක අපේ මුළු ජීවිත කාලයටම බලපාන ප්‍රධාන එකක්. ඉතින් ඒ නිසා මේ ප්‍රධාන මේක තුල ඉඳලා දැන් බාහ්‍ය සූත්‍රයේ බැලුවත් මහත්ය අපිට හරිය පැහැදිලි. ඔක්කොම පිට පිළිසරණ තියෙන්නේ මේ සතර සතිපට්ඨානෙමයි. එතකොට සතර සතිපට්ඨාණයට පැමිණෙමින් එයා සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. සද්ධර්ම ශ්‍රවණය නොකොට භාවනාවෙන් අවබෝධයක් ලැබෙන්නේ නැහැ. ඒක ඒක මට 100%ක්ම පැහැදිලි බුද්ධ දේශනා කියවද්දී. එහෙම භාවනාවෙන් අවබෝධයක් ලැබෙනවා නම් භාග්‍යතුන් වහන්සේ මෙච්චර දේශනා කරන්න ඕනද? භික්ෂුන් වහන්සේලාට මෙච්චර දවස් ගණන් දේශනා කරන්න ඕනේද? සාරිපුත්‍ර මොග්ගල්ලාන මහරහතන් වහන්සේට කියනවා සාරිපුත්ත මොග්ගල්ලානේ මේ ධර්ම දේශනා කරගෙන යන්න මගේ පිට කොන්ද පොඩ්ඩක් රිදෙනවා කියලා හාන්සි වෙනවා. එහෙම කරන්න ඕනේද? පොඩියට උපදෙස් දෙකක් දීලා අතාරින්න තියෙන්නේ. භාවනා කරගෙන යන්න වැඩේ කියලා. එහෙම නෑනේ. බුද්ධ දේශනාවල හැම තැනම තියෙන්නේ විවේකයේ තියෙන මොකද ඒක දේශනා කරනවා sannipatitānaṁ vo bhikkave doyaṁ karaniyaක් මහණෙනි ඔබ වහන්සේලා එකට එකතු වුණාම දෙකක් කරන්න කියනවා ධම්මිවා කතා එක්ක ධර්මයේ කතා කරන්න. අරියවත් උන්නී බව එක්ක සතිපට්ඨානෙ වඩන්න. ආර්ය සෘෂ්ටිං භූතභාවය කියන්නේ සතිපට්ඨානෙ වැඩි වීම. සතිපට්ඨානෙ වඩන්න එහෙම නැත්නම් ධර්මයේ කතා කරන්න කියනවා. එතකොට අපිට පේනවා මේ දෙක එකට සම්බන්ධයි. එකකට එකක් වෙන වෙලා නෙවෙයි. දැන් දැන් මේ වෙද්දී ඔක්කොම විකෘති වෙලා. ඒ ඔක්කොම විකෘති වෙලා ඒ විකෘතිය දැන් පේන්නේ ප්‍රകൃතිය වගේ. ඒකයි වෙලා තියෙන්නේ. දැන් සත්‍ය කිව්වහම ඒක නිකන් විකුණු දැන් ඒක හරි බරපතල අරුබුදය ශාසනයට. ඒ ශාසනය තුල ගෞරව ලබන්න ඕනේ භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥාවයි. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයයි. භාග්‍යතුන් වහන්සේගේ විමුක්තියයි. භාග්‍යතුන් වහන්සේගේ විශිෂ්ට වූ ඥානයයි. ඒකට තැනක් නැහැ. තමන්ගේ අත්දැකීමට තැන එනවා. එතකොට ශ්‍රාවකෙක් බිහි වෙන්නෙත් නැහැ. ඊට පස්සේ ඒ ඒ කරනකට අපි දේශනාවකින් කිව්වොත් මේ දේශනාව ඔය ත්‍රිපිටකය අල්ලගෙන ඉන්න ඉපා කියලා බයිනවා. ඉතින් එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේ බුද්ධ දේශනා කෙරෙහි ගෞරවයේ ඇතිවීම. දැන් අපි ගත්තොත් අපි මේ බුද්ධ දේශනා සරල විදිහට ලියලා මේ ජනතාවට ප්‍රචලිත කළේ හොඳටම අපිට තේරුණා මේ ධර්මඥානය තමයි ලැබෙන්න ඕනේ. ඇයි බුදුරජාන් වහන්සේ පිරිනුවන් පාන මොහොතේ දැන් අර චාපාල චෛත්‍ය ස්ථානයේ උන්වහන්සේ ආයු සංස්කාර අත්හරින්න මොහොතකට කලින් මාර්ය ඇවිල්ලා ආරාධනා කරන්නේ. ආරාධනා කළා කිව්වා මේ භාග්‍යතුන් වහන්සේ පිරිනුවන් පානාසේක්වා. සුගතයන් වහන්සේ පිරිනුවන් පානාසේක්වා. ඉතින් ඇහුවා ඇයි එහෙම කියන්නේ? භාග්‍යතුන් වහන්සේට මතකද භාග්‍යතුන් වහන්සේ සම්බෝධියටපත් වෙලා සතියකින් මං ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට ආරාධනා කළා පිරිනුවම් පාන්න කියලා. ඒ වෙලේ භාග්‍යතුන් වහන්සේ පිළිතුරක් දුන්නා. මාරය මේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යම්තාක් ධර්මදර විනයදර බහුශෘත වෙයිද ධර්මානුධර්ම ප්‍රතිපදාන් යුක්ත වෙයිද උපන්නා වූ වාද ප්‍රතිවාදයන් ප්‍රහාණය කොට බුද්ධ බුද්ධ වචනේ ඉස්මතු කරන්න දක්ෂ වෙයිද එතෙක් පිරිනම් පාන්නේ නැහැ කියලා. ආ මම එහෙම කිව්වා කියලා. භාගතුන් වහන්සේගේ භික්ෂු සංඝයා දැන් ධර්මදරයි විනයදරයි ධර්මානුධර්ම ප්‍රතිපදාන් යුක්තයි කිව්වා. භික්ෂුණී සංඝයා ධර්මදරයි විනයදරයි ධර්මානුධර්ම ප්‍රතිපදාන් යුක්තයි කිව්වා. ඊට පස්සේ කිව්වා උපාසකවරු ධර්මදරයි විනයදරයි ධර්මානුධර්ම ප්‍රතිපදාන් යුක්තයි කිව්වා. උපාසිකාවත් එහෙමයි. වෙනනම් අපිට පේනවා බුද්ධ කාලේ භාග්‍යතුන් වහන්සේ පිරුණම් පානකට හොඳ දහම් දහම් ඥානයක්, ධර්ම ඥානයක්, විනය පිළිබඳ හොඳ දැනුමක් ගිහි අය තුලක් තියෙනවා. පැවිදි අය තුලක් තියෙනවා. ඒක නිසායි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දේශනා කළේ මේ පොඩි ශික්ෂාපදයක්වත් මේ කුද්දානු කුද්දක ශික්ෂාපද හැටියට කියලා වෙනස් කරන්න කල්පනා කරන්න එපා. මොකද ගිහි මිනිස්සු ඔක්කොම විනය දන්නවා කිව්වා. එතකොට අපහාදීමක් ඇති වෙයි කිව්වා භාග්‍යතුන් වහන්සේගේ චිතකේ රස්නි නැති වෙන්න ඉස්සෙල්ලම ශ්‍රාවකයෝ ටික ශික්ෂාපදක් වෙනස් කරගත්තා නේද කියලා. එතකොට අපිට පේනවා ගිහි ජනතාව හොඳ දැනුමක් ඇතුව ඉඳලා තියෙනවා. ධර්මයේ ගැන විනය ගැන. එහෙමනම් මේ බුද්ධ දේශනාවේ තියෙනකම තථාගත පවේදිතෝ ධම්ම විනය විවටෝ විරෝචති. නොපටිච්චන්නෝ. තථාගතයන් වහන්සේ වදාළ ධර්මයක් විනයත් විවෘත වූ විට බබලයි. වැසුණු විට නොබබලයි. දැන් සම්පූර්ණයෙන්ම වැහිලා තියෙන්නේ. දැන් සම්පූර්ණ වැහිලා නිසා දැන් ධර්මයට වෙනට අදාළ නැති කාරණයක් ප්‍රතිපත්තියකට ඉගෙනවත් ඒකට ප්‍රශංසා ලබනවා. දැන් මම කියොත් අපි කියමු උදාහරණයක්. ඔන්න දැන් මම එළවලුපති වළඳනවා. දැන් මේක මම ප්‍රසිද්ධ කරනවා කිය මම එළවලුපති කන කෙනෙක් කියලා. එතකොට ඒක හිතනවා මේ බොහොම බරපතල ධර්මයට අනුග්‍රහ ලබන විශේෂ කාරණයක් කියලා. ධර්මයක් දන්නේ නැති විනයක් දන්නේ නැති සමාජයක් නොමගැවෙන එක සුළු දෙයක් නේ. ඉතින් මේ නිසා ධර්මයේ විනය දැනගත්තාම එයා දැනුවත් වුණාට පස්සේ එයා කරන්නේ තමන්ගේ ගමනට පෞද්ගලිකව සක්නොත් වෙන එක විතරයි. මේ ලෝකේ වටේ විවේචනය කර කර යන්නේ නැහැ. ඒතොර එතන අර සීලබ්බත පරාමාස වෙනේම තමයි තියෙන්නේ. තමන්ගේ තමන්ගේ සක්කාදිට්ඨිය. ඇත්ත වශයෙන් මේක තමා පිළිසරණ කරගෙන දැන් අත්දීප සූත්‍රයේ තියෙන්නේ තමා පිළිසරණ කරගෙන වාසය කිරීම. අමතිස්සෙම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අත්දීපා විහෙරති බික්කවේ අත්සරණ අනඤ්‍ය සරණ. තමාව එතන දීප කියන එක වැරදි විදිහට සමහර විග්‍රහ කරනවා මේක තමාව ආලෝකයක් කරගන්න කියලා. බුද්ධ කාලේ පාවිච්චි කරලා තියෙන ආලෝකයට දීප කියන වචනේ නෙමෙයි. බුද්ධ කාලේ ආලෝකයට පාවිච්චි කරලා තියෙන පදීප කියන වචනේ. දැන් තියෙනවා මේ මේ රතන සූත්‍රයේ තියෙනවා නිබ්බන්ති ධීරා යතා යම් පදීපෝ රහත් හෝ නිවේ යති මේ පහන නිවිනාසේ. එතකොට පදීප පහන. එතකොට පදීපන් තමයි පහන. දීපං කියලා කියන්නේ දූපත. තමාව දීපයක් දූපතක් කරගෙන වාසය කරන්න බාහිර පිළිසරණක් කරගෙන වාසය කරන්න එපා. ධම්ම දීපාවේරිත ධර්ම ධම්ම සරණ අනඤ්‍ය සරණ. ධර්මයේ දීපයක් කරගෙන වාසය කරන්න බාහිර පිළිසරණක් කරගෙන වාසය කරන්න එපා. එතකොට මෙතනට එන්න නම් එයාට ධර්මයෙන් ලස්සන්ට එකලස් කරගන්න ඕනේ මේ තමන් යන මාර්ගය. දැන් අපි මෙතෙක් කතා කළේ ගෞතම සාසනයේ පිළිසරණ හොයන කෙනෙකුට මේ මාර්ග ප්‍රතිපදාව ඇති කරගන්න උපකාරී වෙන දේනේ. එතකොට මේ උපකාරී වන දේ දෘෂ්ටියක් නෙමෙයි. ඒක ඒක පහුරක්. Tamante ඊතර වෙන්න පාවිච්චි කළ හැකි එකක්. අනික උන්වහන්සේ පැහැදිලිම දේශනා කරානේ. හැමති පැහැදිලිම දේශනා කරන්නේ මහණෙනි මේ ධර්මය මම පහුරක් වශයෙන් මේ ආර්ය අෂ්ටාංග මේ ධර්මයේ දේශනා කරන්නේ. නිච්චරණත්තාය. මේ ඊතර වීම පිණිසයි නෝගානත්තාය ග්‍රහණය කර ගැනීමට නෙමෙයි කියනවා. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයම තියෙන්නේ ග්‍රහණය කරගන්න නෙමෙයි. දැන් මේ අපි මේ දැනුම අපි මේ දැනුම සාකච්ඡා කරන්නේ මේ දැනුම ග්‍රහණය කරගන්න නෙමෙයි. තමන්ගේ ධර්ම මාර්ගයට ප්‍රයෝජන ගන්නවා. උපකාරී වෙන්නයි. එතකොට දැන් දැන් දැක්කොත් දැක්ක විතරයි ඇහුවොත් ඇහුවා විතරයි කියන අදහස ඇවිල්ලා දැන් යා අදහ ඒ ක්‍රමයට ආවොත් මෙහෙනම් දැක්කොත් දැක්ක දෙනා මම දැක්ක දැක්ක කියලා මෙනේ කළොත් මේකෙන් මටත් බේරෙන්න පුළුවන් කියලා යා සංඥාවක් නැති මානසිකත්වයට යනවා මිසක් අවබෝධයක් කරගන්නේ නැහැ. මොකද අවබෝධය තුල සංඥාවක් තියෙනවා. එහි එහි හඳුනා ගැනීම කුසල් අකුසල් හඳුනා ගැනීම හඳුනා ගැනීම අරහත් ඵලයේ සංඥාවක් තියෙනවා අරහත් ඵලයේ සංඥාවට කියන්නේ නිරෝධ සංඥා කියලා නිරෝධ සංඥා කියන්නේ ඒතං සංතං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදීපටි නිස්සග්ගෝ තන්නක්ක නිරෝධෝ නිබ්බාන ඒතං සන්තං මෙයයි සාන්ත ඒතම් පනීතං මෙයයි ප්‍රනීත යදිදං සබ්බ සංඛාර සමතෝ යම් මේ යම් මේ සියලු සංස්කාරයන්ගේ සංසිද්ධීමක් ඇද්ද? සබ්බූපදි පටිනිස්සග්ගෝ සියලු කෙලෙසුන්ගෙන් බැහැරවීමක් ඇද්ද? තණ්හක්කය තණ්හාව ඡේවීමක් ඇද්ද? නිරෝධෝ තණ්හාව නිරුද්ධ වීමක් ඇද්ද? නිබ්බාණං තෘෂ්ණාව නැතිවීමක් ඇද්ද? මේක තමයි නිවන. එතකොට මේ සංඥාව තමයි අරහත් ඵලය කියන්නේ. එතකොට ගැඹුරු නිින්ද වගේ එකක් නෙමෙයි. ගැඹුරු නිින්ද වගේ ගන්න. ගැඹුරු නිින්ද ගැඹුරු නිින්ද කියන්නේ මගේ යෑමමයි. මේ හිතන. සයන්ස් අවසාන වශයෙන් මම හිතන දැන් කාලය ඇවිල්ලා මේ පොඩ්ඩක් මේ දැන් අපි කියනවා මේ ධානයකට එමත්. එතකොට අපි කියනවා මේ ඥානය කියන එක. දැන් මේ දෙක අතර කොහොම තියෙන්නේ? දැන් ඔගේ උද්දප්ප ඥානයයි ඥානයයි දෙකක්. දෙකක්. ඒතර විදර්ශනාවෙන් තමයි ඥානය. ඔව් ධානය දැන් මේක දැන් මෙහෙම ගත්තොත් මම මේකට ලස්සන මොඳ ලස්සන දේශනාවක් තියෙනවා. සමතෝ වික්කවේ භාවීතබ්බෝ මහණෙනි සමතේ වැඩි යුතුයි. සමතම් භාවියතු කමත්ත මනෝහෝති. සමතේ වැඩියොත් කුමක්ද වෙන්නේ? යං යං චිත්තං තම් භාවියති. යම් සිතක් ඇද්ද ඒ වැඩි. එහෙනම් ධානය වැඩින්නේ සිත විතරයි. ප්‍රඥාව නෙවෙයි. විපස්සනා භික්කවේ භාවේ තබ්බං. මහණෙනි විදර්ශනා වැඩි යුතුයි. විපස්සනා භික්කවේ භාවියතු කමත්ත මනෝහෝති. විදර්ශනා වැඩුණොත් කුමක්ද වෙන්නේ? සා යා පඤ්ඤා සා භාවියති. යම් ප්‍රඥාවක් ඇද්ද ඒ වැඩි. එහෙනම් ධානයෙන් වැඩින්නේ සිත විතරයි. අතන ප්‍රඥාව ප්‍රඥාවෙන් ඥානය ඒ සියලු ඥාන වැඩෙන්නේ විදර්ශනාවෙන්. බොහොම පිං සෝනන්ස එහෙනම් අවසරයි අද වැඩසටහන නිමා කරන්න. ඉතින් මම හිතන්නේ කාලය ඇවිල්ලා අපිට අද වැඩසටහන නිමා කරන්න මේ සත්පුරුෂයන් පිළිබඳවත් ඒ පිළිබඳව කොහොමද මේ වැටහීම? නිନ୍ଦ කියන එක මම හිතන්නේ හුඟක් අය මම හිතන්නේ සෝනන්සේ ඒ අසුරෙන් තමයි සමහර අය කියන්නේ මේ සාමාන්‍යයෙන් අන්ධ කෙනෙකුට එහෙනම් ඒකේ දෘෂ්ටියට අහු වෙන්නේ නැහැ. ඒකෙන් ඉතින් එතන මිදිලා තියෙන්නේ. ඇහෙන්නේ නැත්නම් බීරි නම් ඒකම ගන්න පුළුවන් නේ ස්වාමීන් වහන්සේ. ඔය එහෙම නමක කියා ඉන්නවා හරියට. නෝ ඉතින් දැන් මෙහෙම නැතුව කොහොමද මේ ප්‍රහීන කළ යුත්තේ? ඒවා පිළි අරගෙන කුසල අකුසල හැටියට වටහාගෙන කුමන ආකාරයෙන්ද මේ චිත්තය මේ කොහොමද මේ විදිහට හැඩගස්වා ගැනීම තමයි මෙතන මම හිතන්නේ. මොකද අපි ওই ටි ඉස්සල්ලත් මම හිතන ඉදිරි අනාගතයේදී අපිට කතා කරන්න පුළුවන් ඒ සම්පරිචන ওই ජවන චිත්තයන් සම්තිර්ණ ඕතප්පන වැනි දේවල් කොහොමද මේ කර්මයේ කුසලය අදාගෙන තමුන්ගේ මේ භවංගයට දාගන්නේ කියන කතාවත් මෙතනින් මම හිතන්නේ වැදගත් වෙනවා මේක අපිට මේ අඩිතාලමක් හැටියට මේක උපයෝග කරගත්තොත් අපි දැනගන්නවා මේක මේ තනිකර වසා එක්කෝ යම් කිසි විදියකට මේක තදින්ම අදිෂ්ඨාන කරගෙන නෑ ඇසට අසු වෙන දේ නෙමෙයි මේ මම කතා කරන බාහ්‍ය සූත්‍රයේ ස්වාමීන් වහන්සේ අද ගෙනහැර දැක්ුවා එවැනි විදිහකට නෙමෙයි මේ ඇත්තරම වටහා ගත යුතු කියන්නේ මේ වැටහීම තමයි අද වෙනකොට යම් කිසි විදිහට ඇහිරලා තියෙන මේ මග. දැන් මේ මග අපි මේ සුද්ධ කරගෙන ඉදිරියට යෑම නම් මෙන්න මේ ආකාරයෙන් අපි යම් කිසි උත්සාහයක් දැරිය යුතු කියන එක තමයි කොනායක ස්වාමීන් වහන්සේ අද වැඩසටහනෙන් අපිට දැනුවත් කරේ. ඉතින් මම හිතන්නේ මම නැවත වතාවක් නැවත වාරයක් ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේට බොහොම පිං කියමින් ස්වාමීන් වහන්සේ ලබන සතියේ මම හිතන්නේ අවුරුද්දට ඉස්සෙල්ලා දවසේ අපි නැවත වතාවක් ඔබ හමු වීමේ බලාපොරොත්තුවෙන් එහෙනම් අඟහරුවාදා බ්‍රහස්පතින්දා සුපුරුදු වේලාවට 9:45ට හමු වීමේ බලාපොරොත්තුවෙන් අපි අද සමුගන්නවා ඔබ සමට නමෝ බුද්ධාය नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय Namo Buddha Namo Buddha Namo Buddha Namo Buddha Namo Buddha Namo Buddha